ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අද අවස්ථාව නැත්තම් කාලය ලැබිලා තියෙන්නේ දවසේ ධර්ම දේශනාවට සිටුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු කරපත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්ඛවේ කාලා සම්මා භාව්‍යමානා සම්මා අනුපරිවර්ත්‍යමානා අනුපොබ්බේන පාසවානං khයං පාපෙන්ති කතමේ චත්තාරෝ කාලේන ධම්ම ශවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනාති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වුන් කන් දුන්නේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරට විදිච්ච ශ්‍රී මුක පාඨයකට. නැත්නම් ත්‍රිපිටක ත්‍රිපිටක අන්තර්ගත පාලි වාග්මාලාවකට. මේක සර්වචන් දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කියන මේ හතරේ කාරණා අඩංගු පොතේ තමයි සංග්‍රහලා තියෙන්නේ. මේකට සූත්‍රයට නමක් දීලා තියෙනවා ဒုတိ ය කාල සූත්‍රය කියලා. ඒ කියන්නේ ආවස්තික වටිනාකම නැත්නම් කාලයේ වටිනාකම පිළිබඳව ਸਰවඥාන්සේ දිවිගැන්වීමක් මේ සූත්‍රය කරනවා. මේකට අපි ශාසනයේ චන සම්පත්තිය කියලා කියනවා. එහෙම චන සම්පත්තිය ලැබුණාට පස්සේ දුර්ලභ අවස්ථාවක් ලැබුණාට පස්සේ ඒ කෙනා විසින් සම්පාදනය කළ යුතු පැවැත්විය යුතු ඒ පුළුල් වශයෙන් සලකා බැලිය යුතු අවස්ථා හතරක් තමන්ගේ අභිමතාර්ථය ළඟා වීම සඳහා සම්පාදනය කළ යුතු අවස්ථා හතරක් සර්වඥතා ඥානය අනුව විස්තර කිරීමයි මේ සූත්‍රය කෙරෙන්නේ. ඒ නිසා සර්වඥා සඳහන් කරනවා මොකද මට මේ ආවස්තික වටිනාකම් ක්ෂණ සම්පatti දෙන්තමේ දුර්ලභ අවස්ථාව තමයි එළඹිච්ච කිනාට මනාලයට පුළුල් ලෙස සම්පාදනය කළ යුතු පැවැත්විය යුතු අවස්ථා හතරක් සී වෙනවා මතක් වෙනවා පෙන්නනවා ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් ඥාණයෙන් ඒක අනිකුත් ලෝකයන් ඉදිරිපත් කරනවා කතමේ චත්තාරෝ ඒක ප්‍රශ්න සර්වචනාංශේ මහලා කත්තු කම්මිතා ප්‍රශ්න ඉතින් සර්වචනාංශේ උත්තර දෙනවා මොනවාද මම මේ හතර කියලා සඳහන් කළේ මහණෙනි කාලෙන් කාලෙට අවස්ථාවෙන් අවස්ථාවට බණ අහන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අවස්ථාවෙන් අවස්ථාවට ධර්ම සාකච්ඡා කරන්න ඕන. එහෙම නැත්නම් සමුඛ සාකච්ඡා කරන්න ඕන. තුන්වෙනි එක තමයි කාලෙන් කාලයට අවස්ථාන රූපව සමතේ වඩන්න ඕනේ. එහෙම නැත්නම් හිත ඒකාග්‍රතාවයේ ධ්‍යාන භාවනා කරන්න ඕන. ඒ වගේම කාලෙන් කාලයට අවස්ථාවෙන් අවස්ථාවට ලබන දවස්තාවේ විපස්සනා කරන්න ඕනේ. ඇති හැටි දකින්න ඕනේ. එහෙම නැත්නම් මේ සියලු දේ කෙලවර අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දැක ගන්නා සුළුවට කටයුතු කරන්න ඕන. මේක තමයි මට අනුකම්පාවෙන් ඥාණයෙන් මතක් කරන්න තියෙන කියන එකයි සූත්‍රාර්ථය. ඉතින් අපි ඊයේ පෙරදවස් දෙකේ එහෙම නැත්නම් අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි සාදේ වෙන දවස්වල මේ පළවෙනි සඳහන් වෙන ධර්ම ශ්‍රවණය දෙවෙනිට සඳහන් වෙන ධර්ම සාකච්ඡා පිළිබඳව ශක්ති ප්‍රමාණයට අපි තොරතුරු ඉදිරිපත් කරගත්තා මූල ධර්ම සහ ප්‍රායෝගික පැත්ත සලකලා. මේ පදනම ඉඳගෙනයි අද අපි තුන්වෙනි කාරණාව කාලේන සමතෝ කියන විදිහට හිත සමතේකටපත් කරන හිත ඒකෝදි භාවයටපත් කරන හිත ඒකාග්‍ර භාවයටපත් කරන සමාධිය වැඩිමයි මෙතන අදහස් කරන්නේ. ඉතින් ඒක අපි භාවනා ශේෂ්ඨෙන් නැතුව එදිනදා ජීවිතයේ සංසිද්ධියක් ගත්තොත් අපි සබාවක් මෙහෙවනකොට අපි හිතුව සබාවේ මත දෙකක් මතුවලා දෙගොල්ල අතර කලහක් පහළ වෙනවා. වාද විවාද පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට අපි අපි කියනවා සබාව සමතියකටපත් වෙලා නැහැ කියලා. යම් මතයක් පිළිබඳව සබාව සමතියකටපත් වෙලා නැහැ. ඒකට ඒ සභාපතිතුමා හෝ ලේකම්තුමා කියනවා අපිට මේක ගැන මෙච්චරම කතා කරලා හිටියොත් අපිට ඊගාට තියෙන යෝජනා සභාගත කරන්න වෙන්නේ නෑ සාකච්ඡා කරන්න වෙන්නේ. ඒ නිසා මේක සමතේකටපත් කරමු. නැත්තම් මේ සභාව ඉදිරියට ඇදෙන්නේ නෑ කියලා. ඉතින් එතකොට මේ සභාව මෙහෙම නැත්තට සිද්ධ වෙනවා සමත උපක්‍රම ගන්න. අපි රාජ්‍යන්දයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ දෙපැත්තට දාගෙන කැමති කැමති කට්ටිය අත උසලා මේ කටි ඡන්දෙන් තියෙනක අපි දිනුමු. ඊට පස්සේ අපි ඒක සම්බන්ධ කරලා පීඩා කාරණයට යන් කියලා ඒ සබාව සමතේටපත් කිරීම සඳහා විවිධ උපක්‍රම ඒ සබාවක් මෙහෙවන කෙනා සභාපති කෙනෙක් දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් අන්තිබාර ගුරුවරයා පන්තියට යනකොට පන්තියේ ළමයි 50කටක් කයකෝ සංගහන ගත්තොත් විශ්යක් උගන්නන්න බෑ. ඒ නිසා ගුරුවරයෙක් කිව්වම පොඩි පන්තික ළමයි නම් සිටී නිදී සිටී නිදී කියලා ළමයි කීකරු කරලා තමයි විශ්යට බහින්නේ. ඒ වගේ බැලුවොත් අපේ හිතේ චෛසික 52ක් තියෙනවා. ඒ පසු කාලීන ඉලක්කමක් වේ 52 කියලා කියන්නේ. ඔය 52 52 දිශාවකට අදිනවා. සම්පූර්ණ විචිත්ත අන්‍ය විහිිත මනසක් අපිට තියෙනවා. ඉතින් මේ 52 එක දිශාවට දිශාගත කිරීම එහෙම නැත්නම් කේන්ද්‍රගත කිරීම නාභිගත කිරීම කියන එක ලෝකෙ දෙන දුෂ්කරම කාර්යය. ඒ නිසා අපි ඒක නොකර ලෝකේ ඕනම කාරණාවකට අපි පෙළඹෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඔය ලෝකේ ජයගත්තටදී වටිනාම දේ තමයි මේ ඇතුලේ පිස්සන් කොටුව මේ ඇතුලේ තියෙන විරසකය මේ ඇතුලේ තියෙන අන්‍යවිත භාවයේ ඒකෝදි භාවයට පත් කරන්න හිතන. ඉතින් මේ හිතන කෙනාටත් කියනවා එයා ආගමික පැත්ත සලකන කෙනෙක්. ආධ්‍යාත්මික පැත්ත සලකන කෙනෙක් කියලා ලෝකයේ අතර සම්මත වචනයක් තියෙනවා. මේක සරුවච්චන් වහන්සේ ලෝකෙට දීපු දායාදයක් නෙවෙයි. ඉත කල්ලි ඉඳලම තිබිලා තියෙනවා. ඒ බමුණන් අතර ඒ කාලේ තිබිලා තියෙන්නේ මේ බ්‍රාහ්මණාගම ඒ සංවිධාන වෙච්ච ආගමක් නෙවෙයි. නමුත් ඒ බමුණන් අතර තිබිලා තියෙන බොහොම දැඩි බොහොම අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් දැඩි කුල බේදයක් කරලා මොන නම්බුවක් තිබ්බත් මොන සැපක් තිබුණත් මොන ධනයක් තිබුණත් ඔක්කොම වමරන්ට යනවා. ඒගොල්ල සුඛෝපභෝග විදිහට ගත කරනවා අනික කටි උලා කාලා තමයි ජීවත් වෙන්නේ. මේක තමයි කුල වේදෙන් තිබුණේ. ඉතින් ඒ පැවතිච්ච සමාජකමට විරුද්ධව ආජීවකයන් ශ්‍රමණයන් තපස්සරු මේ සමාජ පද්ධතිය කඩලා දාලා ඒගොල්ල කැලකට වුණා. ඒක නැත්තම් අර සමාජයේ පිළිගන්න ධර්ම ගුණ තියාගන්න අපි ගිහි ගියතාවය. අපි සමාජ ප්‍රතික්ෂේප කරනවා. අපි සමාජ නීති පැත්තකට දානවා. කියලා ඒ ආජීවක එතනකන් තපස් නැත්නම් ශ්‍රමණනිකායන් තිබිලා තියෙනවා. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා හතර පෙර නිමින් දකින්නකොට ලෙඩෙක් මහල්ලෙක් මල ගඳක් කියලා පැවිද්දෙක් දැක්කා. ඒ පැවිද්ද කියන්නේ බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. එදා පැවිදිච්ච ක්‍රමයක්. අන්න ඒ ඇත්තෝ මේ මනසේ මේ පවතින ස්වરૂපය ගැන යම් ප්‍රමාණයකට පරිශන කරලා තිබිලා තියෙනවා. ඒ පරිශ්‍රණය තමයි සිද්ධාර්ථ කුමාරයා ගීටි අතහැරලා එකතු ඒක සිද්ධාර්ථ තාපස ඇති කරපු එකක් නෙවෙයි. ඒකට තේරෙනවා මේ සමාජය කියලා කියන්නේ සමාජ පිටසම් කොට තිබුණට සමාජය කියන්නේම පිටසම් කොටුවක්. මේ හැම කෙනාගේම ඔළුව ඇතුලේ තියෙන අවුල අනුන්ගේ ගාලා අනුම්මට කරදර කරනවා කියලා නීති හදලා සල්ලි හදාගෙන නියන්නේ ව්‍යාකරණයක් හදාන භාෂාවක් හදාගෙන කරන නාටකව දිහා බලනකොට කවදාකවත් ඉවර වෙන්නේ මේක සමත්යකටපත් කරන්නම බෑ මම ඒක තරයේ ප්‍රකාශ කරනවා සමාජයේ සමතයක් නැහැ සමාජයේ කිව්වොත් අවුල ඒක අය අහන්න දෙයක් නැහැ මොනම සමාජයක්වත් නැහැ තියෙනවා නම් බොරුව තියෙනවා නම් අවාපෑම සමතයක් ගන්නවා නම් එකම එක ක්‍රමයක් තියෙන්නේ මම දැන් මෙතන කෙනෙකුට පුළුවන් මේ සමාජයේ තියෙන මේ උසුළු විසුළු දැකලා මේ සමාජයේ තියෙන පොර නාඩගම් දැකලා මේක කවදාකවත් කරන්න බෑ. නිසා මේ සමාජයකට ගිලි ගන්න නැතුව ඒ කට්ටිය නටන නාඩගම් නඩා ගත්තා වයි. අනේ ගහන්න බණින් නැත්තම් මම පැත්තකට වෙලා මට චිත්තක්ෂණයක සමාධියක් ලැබෙනවා කියන එක තමයි මේ යෝග ජීවිතයේ අදහස. ඒ සඳහා මේ සමතේ කියලා කියන්නේ මේ හැම පැත්තටම අදින මේ චෛතසික ටික ඒකෝදි කිරීමයි. ඒකාග්‍ර කිරීමයි. නාභිගත කිරීමයි. එක තැන් කිරීමයි. මේකට ඔය ලෝකේ තියෙන කිසිම විශේෂකින් ආධාරයක් ලැබෙන්නේ නැහැ. ලෝක විශ්යෙන් හම් වෙන්නේ මේක අවුල් කරන එක විතරයි. ඉතින් අද අපි දවසේ ධර්ම දේශනාවට කාලේන සමතෝ කියන එක යටතේ එන මෙවැනි වාතාවරණයක් මේක දී ඇති ගාණක් මේක දත්‍යයක් මේක දී ඇති තත්වයක් යටතේ මෙතන ඉඳලා මේ සම්පූර්ණ වික්ෂිප්ත සම්පූර්ණ අන්‍ය විහිිත සම්පූර්ණ දැන් කියන වචන කියන අංජ බජයි ඔළුවකින් ඉඳලා සමතේකට යන්නේ කොහොමද මේක සාමාන්‍යයෙන් අර ධම්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණේ නොකරව කෙනාට ධම්ම සාකච්ඡා නොකරව කෙනාට නොකල හැක්කා හිතන්නවත් බෑ නමුත් ධර්ම දේශනාවකින් නැත්නම් ධර්ම ශ්‍රවණේ දේශනයක ආනගෙන ධර්ම ශ්‍රවණේ කියනවා ධර්ම සාකච්ඡාවෙන් කියන්නේ මේක බැලුව බැලමට නම් බෑ හැබැයි අනුපූර්ව ක්‍රමයට ගියොත් ක්‍රමානුකූල මේක බහගත්තොත් මේ කියන සමතේ ගන්න පුළුවන් ඒක තමයි මිනිස් විසින් Tamanට ඉතසුව පිණිස අත්ත කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිස කරුණා පිණිස කළ යුතු උත්තරම කාර්යය ඒක බහාතවල මොන දේ කරත් ක්ෂණය පෙන්නවා වෙනවා අවස්ථාවේ ආවස්තික වටනක නොදත්තා වෙනවා එහෙම නැත්නම් ලද දුර්ලභ ක්ෂණය දුර්ලභ අවස්ථාව වාචල් කරා වෙනවා බාල්දු කරා වෙනවා සහ ගන්නවා කිසිසේත්ම අනුකම්පාවක් නැහැ ඒකට ඒකාන්තයෙන්ම දඬුවම් විදිනවා දඬුව මොකද්ද මේ වික්ෂිප්ත මනස දිගින් දිගට පවත්තන ගමන ඊ දරණ කෙනාට අද දෙනවා ඒ දරණ කෙනා හිතන්නේ මේ මට මේ වදේ ආවේ අසවලා නිසා. අසවල් කෙනා මට කරපු නිසා. මේ නානා ප්‍රකාරයක කැකිල රජු වගේ විවිධ හේතු හොයනවා මේක ඇතිවීමට. ඒකට තියෙනවා ජාත්‍යන්තර UNDP කියයි UNICEF කියයි FAO කියයි පිස්සු විකාර. එකකින්වත් කරන්න බෑ. ඒ මිනිස්සු කරන්නේ අර දුප්පත් මිනිස්සුගේ සල්ලි ටික එකතු කරන පිස්සු කෙලින එක විතරයි. ඒ වගේ වැඩ කරන කෙනෙක් කියව ඉන්නවනම් පොඩ්ඩක් අහලා බලන්න ඒගොල්ලෝ කොහොමද ওই දරිද්‍රතාවය නැති කරන්න හදන්නේ කියලා. අර එක කෙල්ලක් කතා කරන YouTube එකේ ඒක කියනවා මේ stop the world for 3 5 minutes කියලා. අවුරුදු 13ක කෙල්ලෙක් UNDP කියන ලොක්කො ටිකට බැඳිලක් බණිනවා කොහොම අවස්ථාව ගත්තද මම දන්නේ නැහැ. කතා කරලා කියන ලස්සන කතා කියන විභාග බොහෝම ලස්සන ගොනු කරලා ඒක කියනවා මම මෙතෙන් එන්න ටිකට් එකට සල්ලි ගත්තෙත් අවුරුදු 13ට අඩු කට්ටිය. තොපි කොහෙද මේ ලෝකෙ ගෙනියන්නේ? අපි මිනිස්සු වෙනකොට මොකද්ද තොපි අපි ඉතුරු කරලා යන්න හදන්නේ? තොපිට පුළුවන්ද මේක නතර කරන්න? නතර කරන්න බැරි නම් මේක කරන එක නතර කරන්න. මොකක් කරන්නේ බොහොම ලස්සන කියන්නේ. ඉතින් අපිත් කරන්න හදන්නේ අපි බලාගෙන ඉන්නවා. අනේ මේ ජීවන රටවල් වලින් ඇවිල්ලා අපිට තුන්වෙනි ලෝකේ රටට ආර්ථික ක්‍රමයක් දෙයි සමාජික ක්‍රමයක් දෙයි දේශපාලන ක්‍රමයක් දෙයි අපිට එදා දුප්පතුන් නැති ලෝකෙක සුවසේ සැතපෙන්න පුළුවන් වෙයි කියලා. සර්වචන්නාංශ කියන මේක තවත් හිණයක් විතරයි. ඒ වෙනුවට කරණ තියෙන බණ අහපල්ලා ධර්ම සාකච්ඡා කරපල්ලා. ඒකල හැකි සංඥා ඇති කරගෙන උපක්‍රමේ අනුපූර්ව ක්‍රමේ අනුභව ශික්ෂාවෙන් අනුභව කිරියාවෙන් අනුභව ප්‍රතිපදාවෙන් මේක අත්විඳිය හැක්කක් බව తాවකාලික වෙන්න පුළුවන්. මේ සමතේ කියන එක తాවකාලික සැපයක්. මොකද ඉතින් යන්නේ නැතු ඉහට යන්න බැරි නිසා මේ අතරමැද තානායම සම්දිස්ථානේ අවශ්‍යයි. ඒකෙන් ඉඳගෙන තමයි අපිට එහාට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යන්නේ ඉස්සෙල්ලා කරන්න බෑ. ඒක නිසා මේ සමතය කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ ඒකෝදි භාවය කියලා කියන්නේ ඒකාග්‍ර භාවය කියලා කියන්නේ පිටින් හම්බෙන එකක් නෙවෙයි. ඇතුලේ තියෙන අවුල සමනයකටපත් කිරීම. ඔළුව ගැට වැටිච්චාම කාන්තාව කොඳු මොස්තර දාන්න ඉස්සලා ගැට ඇරලා පීර ගන්න එපා. ඊට පස්සේ මොස්තර දාන්න. ඒ ගැට ඇරලා පීලිල්ලක් තමයි මේකෙන් කරන්නේ. සමහරව නම් පිටකටේ කොණ්ඩක් තියලා බඳිනවකට මෙහෙම එකක් නෙමෙයි මේකේ තමන්ගේ කොණ්ඩේම තමයි ගැට ඇරලා පිටිර කර ගන්නක. එහෙම නැත්නම් අපි දන්නවා කාන්දමක තියෙන්නේ අන්නේ වේති වෙච්ච අංශු රාශියක්. අපි ඒකට යකඩ කියනවා. මේක තව කාණ්ඩමක පිළිවෙලට අතුල්ලනකොට එහෙම නැත්නම් කාණ්ඩමට ක්‍රමිකව විද්‍යුතය කවනකොට මේ අංශු ඔක්කොම එක පෙළ ගැහුනට පස්සේ ඒක කාණ්ඩමක් බාටපත් වෙනවා. ඒකට ඒක උතුරට අදින ගතියක් තියෙනවා. යකඩම තමයි. යකඩ අංශුම තමයි ඒක ඒක කාණ්ඩමක් ඇසුරු කරනකොට යකඩේ කාණ්ඩමක් බාටපත් වෙනවා. මේ කාණ්ඩමය බිම වැටුනොත් ආය යකඩයක් බාටපත් වෙනවා. මේ කාන්දම රත් වුණොත් ආයකඩයක් බාටපත් වෙනවා. ඒ නිසා අපි සමථ භාවනා කරා. නැවතත් පිස්සු පිටහට්ටොත් එක එකතු වුණොත් ආය කාන්ද රුධිර දාගත්තා වගේ කාන්දම යකඩ රත් කරුවා වගේ ආය අවුල් වෙනවා. අවුල් වුණාට මොකුත් නැති වෙන්නේ නැහැ. තියෙන්නේ අරක විශ්ලීයන එක විතරයි. ආය ගොනු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහේ විශ්ලීමක් සහ ගොනුවක් ගන්න පුළුවන් වෙන්නේ පරිණාමයේ මනුෂ්‍යයා කියන සතාට පමණයි. මේකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා අපේ ස්නායු පද්ධතිය ඕන පැත්තකට අඹන්න පුළුවන්. දැන් තියෙන එක හොඳ නෑ වෙන්න පුළුවන් හොඳ කරතයි. එහෙම නැත්නම් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න බෑ කියන කට්ටිය තමයි දෙවියන් අදහන්නේ. ඒක දෙවියන් වහන්සේගේ තීන්දුව අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අල්තාරේ ගාවට ගිහිල්ලා යාඥා කරන එක විතරයි. දෙවියන් වහන්සේ එක්ක සාප කරાવી, එක්ක ස්තුති කරાવી. එච්චරයි. බුදු දඥාන්සේ කිව්වා එහෙම එකක් මොකක්වත් නැහැ. අපි දෙවියන්ට වැඩි උතුම්. තමන්න ඕනේ නම් ක්‍රමයක් මම දෙන්නම්. මේ ක්‍රමයට පුළුවන් සමතේ ගන්න. ඉතින් ඒ සමතේ ගන්න මුල් සකස් කිරීම, පිටිය සකස් කිරීම තමයි ওই ධම්ම ශ්‍රවණ සහ ධර්ම සාකච්ඡා. ඉතින් මේ දේශනා විදිහට යනකොට මම නැවත නැවතත් ඒ ඊයේ වෙන දැකපු කාරණා උද්දුත කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එන්නේ නැතුව මේ සමතේකට යන පාර විස්තර කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ සමතයට බුදුජානනාංශයෙන් පෙන්වන්නේ සමත ශික්ෂාව වශයෙන් සමත අංග සමත ශාසනය නැත්නම් සමාධි ශාසනය කියන. අපි දන්නවා ඊට ඉස්සෙල්ලා තමයි සීල ශාසනය තියෙන්නේ. සීල ශික්ෂාව තියෙන්නේ. සීලාංග තියෙන්නේ. සීලාංග සම්පූර්ණ වීම තමයි මේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණවලදී දස සීල අට සීල ආදී වශයෙන් අපි සමාදන් වෙනවා. සමාදන් වෙලා ඒ යම් මට්ටමක පදනමක් මානව පදනමක් සදාචාර පදනමක් ශික්ෂාපද ගරුත්වයක් බයලජ්ජාවක් ඉන්දිය සංවරයක් වුණාට පස්සේ තමයි කෙනෙකුට මේ සමත ශික්ෂාවකට නැත්තම් මේ කාලේන කාලන් සමතේ කිනවට යන්න පුළුවන්. එතනදී ප්‍රධාන වශයෙන් සූත්‍ර පිටකයේ කියනකොට අපිට තේරෙනවා මේ සමත භාවනාදී කරන්නේ කෙලිම නීවරණ ධර්ම අයින් කිරීමට පමණයි. ඒකට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. ඉතින් මේ පරිඋත්ථාන කෙලස් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඊට ඉස්සලා තියෙන විතික්කම කෙලස් සහ ඊට පස්සේ තියෙන අනුසය කෙලස් කියන දෙකත් එක්ක සාපේක්ෂව බැලිල්ලෙන් තමයි නැත්තම් අපිට පරිඋත්ථාන කෙලස් කියන එක ටිකක් ඉදින්දා ජීවිතේ හම්බෙන වචනයක් නෙවෙයි. ඒ නිසා අපි සීලය කියලා කියන්නේ විතික්කම කෙලස් නැත්නම් සමාජ නීති උල්ලංඝනය කිරීම නැමැති ඡණ්ඩපරස ක්‍රියා. සතෙක් මරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, වරු කේලම ඉස්සචන පරස වචන සහ මත්පැන් කියලා අපි ගන්න මූලික ශික්ෂාවද පහ. ඒ කිසිම දෙයක් කරන්න බෑ සමාජයට හානි නොකර. කරන හැම වෙලාවෙම තව කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ කෙනත් කෙලෙසෙනවා, තමනුත් කෙලෙසෙනවා, වර්තමානෙත් කෙලෙසෙනවා, අනාගතෙත් කෙලෙසෙනවා. ඒ දේවල් වලින් වැළකීම ශිෂ්ට මිනිසෙගේ මහත්ම ගතිය ඇති කෙනෙක්ගේ සදාචාර සම්පන්න කෙනෙක්ගේ මූලික අයිතියක් මිස බුද්ධ ආගමක් නැහැ. ඒ ඒ පංචිල් පදවලින් වැළකීමේ කිසිම බුද්ධ ආගමක් නැහැ. ඒකේ තියෙන සදාචාර නීති පද්ධතිය. සදාචාරාත්මක වගවීමක් විතරයි. ඒක නැති කෙනා ඒ ජීවිතය ඇතුළත තීම විඳවනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට ඒ අනුන්ට පේන ඡන්දපරස ගති නොකරන වලකින්න ගන්න ප්‍රයත්නයට අරගෙන සීල ශික්ෂාවට. සීලේක්ෂා ගත්ත පමණින් ඔක්කොම හරියන්නේ නැහැ. නමුත් අඩු ගන්න ඒකට උත්සාහයක්වත් කරන්නේ නැත්නම් ඒ කෙනාට ඒ සීලේ කැඩීම නිසා ඇතිවෙන චිත්ත පීඩාවම ඇති වෙන හිතේ ශාන්තියක් ලබා ගන්න බෑ. ඉතින් අපි හිතමු යම් කිසි කෙනෙක් ඒක දැනගෙන බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ශක්ති ප්‍රමාණය සීලයක පිටනවා. මේ වැඩමුළුවට එනකොට අට සීල් සමාදන් කරනවා. ඒ අර මූලික සුසුකම සිත අලුත් කරගන්න. සීලයකට ගිය ගමන් කෙනෙකුට හිත අලුත් වෙනවා. මම මේ දෙකල් මේ මේ නරක වැඩ කරා. දැන් මේ ලෝකයට පෙන්වන්න නෙමෙයි බුදුහාමුදුර කෙරේ ගෞරවයෙන් මම සීල සමාදන් වෙනවා. ඒ මොකටද? හිත අලුත් කරගන්න. ඊට පස්සේ සුදු රෙද්දක් අඳින්නේ, බාපණයක් දාන්නේ. ඒ වගේ තැනකට එන්නේ මේ හිත අලුත් කරගන්න. ඒක හරියට කියනවා නම් මේ ශල්‍ය කර්මයකට gedara කුස්සියක ස්තූපය කරන්න බෑ. ඒකට ලෙඩා සුද්ධ කරලා ශල්‍යකාරයකට ගන්න ඕනේ. එහෙම නැත්නම් ශල්‍ය කර්මය කෙරෙන්නේ නැහැ. කරනකොට වැඩකුත් නැහැ. අන්න ඒ වගේ සකස් කිරීම තමයි සීලෙන් කරන්නේ. ඊට පස්සේ ඒකට අපි කියනවා වීතික්‍රම කෙලෙස් සමනය කිරීම නැත්නම් වීතික්‍රම කෙලෙස් වලින් වැළකීමට ගන්න ප්‍රයත්නය. ඊට පස්සේ ඒ සීලය කියලා කාය වචන දෙක හික්ම ගන්න හදන කෙනාට තේරෙනවා අපිට ටික වෙලාවකට පැයකට හමාරකට වරුවට හමාරකට ඒ ශිල්පද රැකලා හිටියට අපේ හිත ඇතුලේ වෙනමම අර අශික්කිත අසංවිධිත එහෙම නැත්නම් පිපිලිසර හිත හිත මේ ශිල්පද රකින්න දෙන්නේ අපිට තරම් නොවන විදියට ගොජ දාන අන්තිමට කොතනින් කඩන්නේ ඇයි දන්නේ නිසා තියෙනවා මේ කාය වචන දෙක හික්මීම යම් ප්‍රමාණයකට සදාචාර සම්පන්න කරාට සාර්ථක ප්‍රයත්නයක් වුණාට හිත හදන තාක් කොයි වෙලාවෙ කඩලායිද දන්නේ නැහැ. තරම් නොවන විදියට සතු පැරෙන්න පුළුවන් වරක් වෙන්න පුළුවන් කාමීත්‍යචාරයක් වෙන්න පුළුවන් වචනේ අකුසල වෙන්න පුළුවන් මත්පැන් පානේ වෙන්න පුළුවන්. ඉන්ජාගේ ස්ථිර ධාර කරන්න හිතකින් ගිත. ඉක්මනට අපි කියන භාවනාවක්. අන්නේ භාවනාදී ගන්න හිත ඇතුලේ තියෙන මේ පංච නීවරණ ධර්ම ටික පිළිවට ගන්න එකයි. මරණ එක නෙවෙයි. මේ හිරිවට ගැනීම සඳහා වෙනමම පරිශනාකාරයක් අවශ්‍යයි. වෙනම ශල්‍යකාරයක් අවශ්‍යයි. ඒ නිසා සර්වචනංශ කියනවා ිත බික්ක වේ බික්කෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මෙන්න බුදුහාමුදුරනේ පරිශනාකාරය. අරඤ්‍යගත බයං රුක්ඛමූලගත බයං ගහක් වලට බලය නැත්නම් ශුඤ්ඤාකාරයකට බලය. මොකද මේ කාම භෝගයෙන් ඉන්න තැනක ඒ ඒ කම්පන වේගත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මොකද ඒක උත ආයශරයක් හිත කාමයට අදිනවා. දැන් තමයි බොහොම අමාරුවෙන් මේ කාමයේ පොඩ්ඩක් తాවකාලිකව අයින් කරලා ඉන්නේ මෙරිකල අල්ලගෙන නමුත් ඒ தત્ත්වය ඉදිරියට ගෙනියන්න නම් කාම වස්තුන්ගේ කාම ගුණයන්ගේ පොඩ්ඩක් ඈත් පරිසරයක් ඕන මේ කැලේ තමයි හොඳම තැන කැලේ කිසිම කිපිලක් නැහැ කුප්පණ ගති නැහැ නගරෙට ගියොත් උරාවට තියෙන පුරංගනාවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් මේ කාමයේ දනවන එක විතරයි. රාජධානියක් කිව්වොත් කාම රාජ්‍යයක්. එන්න මොකක්වත් ඕකේ ඔබ තියෙන්නේ කාමයේ විතරයි. ඉතින් කාම භෝගයෙන් නගරයට කැමතියි. කැලේට වෛර කරනවා. යෝගාවචරයෝ සත්පුරුෂයෝ කැලේට ආශ කරන අතර නගරයට යනකොට බුදුහාමුදුරු සඳහන් කළා තියෙනවා. බණ භාවනා කරන කෙනෙක් නැත්තම් පැවිද්දෙක්. මට හොඳ සිවුරු හම්බෙයි කියලා. මට හොඳ බින්ද පාදයක් හම්බෙයි කියලා. මට හොඳ සීනාසනයක් හම්බ වෙයි කියලා. මට හොඳ බෙහෙත් පිළිකරක් හම්බ වෙයි කියලා හිනා කැලෙන් පිටත් වෙලා යන මේ මහානට හිතෙනවා නම් මම මේ පිටුපෑවේ පිරිසුදු වාතයට නේද? මම මේ පිටුපෑවේ පිරිසුදු ජලයට නේද කියලා. ඒ පමණක් ඇති කියලා කියන මිනිහට ආපහු කැලයට යනවා. මොකද නගරේ කවදාකවත් පිරිසුදු වාතේ නැහැ. පිරිසුදු ජලයක් නැහැ. මේ දෙකම සංකරයි. විජින වාතය ඕනේ නම් කැලයට ගන්න. කවුරුත් අත ගාපු නැති වතුර ටික බොන්න ඕන නම් කැලියට යන්න. ඉතින් ඒ නිසා අපි මේ ශිෂ්ටාචාර උමයි කියලා කැලේ ඉඳලා එළියට ආවට පස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්නක් ඇති වෙලා තියෙන පහසුකමුත් යා බලනකොට තව අවුරුදු 20කට වැඩි කල්යන එකක් නෑ මේ කරගත්ත තකතිරුකමේ වටිනාකම තේරෙන්නේ. දැනටමත් ප්‍රධාන නගරවල ප්‍රධාන රාජධානිවල මිනිස්සුන්ට ඉන්න බැරි තරම් පරිසරය දූෂණය වෙලා ඉවරයි. පොළව කුෂිකාර්මේ කරන්න බැරි තරමට දූවිලි ගොඩක් පාඩපත් කරලා ඉවරයි. කිසිම විදියකට භූගත ජලය පොන්න බෑ. කිසිම විදියකට අවුවට එළියට බහින්න බෑ. ඉතින් තව ටික දවසක් කරනකොට හුස්ම ගන්නත් බෝරයක් දාන්න වෙයි. මෙන්න මේ தත්ත්ව නිසයි සතුටන්සේ ජායකලන මේ කැලියේ තියෙන වටනවා. නමුත් ඒ නගර දාන ජීවත් වෙන කට්ටියට කැලියට යනවයි කියන එක වෙන්නේ වනචරකමක් කියලා. අපව ගැලේ රින් ගන්න හදනවා, වැද්ද වෙන්න හදනවා, වංචර වෙන්න හදනවා. ඒක නමුත් ඔපරේෂන් තීරණ තමයි ඔය අරණ්‍යගතව, රුක්ක මූලගතව, ශුන්‍යකාරගතව. එතකොට මේ කැලේට යෑමට අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. නික්මීම කියලා. තමන් උපයාගත්තේ වටිනා සැප පහසුකම් සහිත නිවස් නෑ. එතනම ප්‍රේමනාප නෑව අතහැරලා කැලේට යනවා. ඉතින් ඒක ගඟදිගේ ඉහළට පින්නේ ඉලක්කලයි බුදුහාමුදුරු කියලා කියනවා. හරහා. අතිරේක ගමනක්. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේ අනෙකුත් ශාස්ත්‍රඥ වහන්සේලාගෙන් වෙන්ව පෙනී හිටිනවා. මෙතන බුදුජාණන් වහන්සේ අර ස්වභාවික වණේට යෑම අගය කරනවා. ඉතින් මෙතෙන්දි මම කැමැති කාරණාව මතු කරලා පෙන්වන්න. ඔය එංගලන්තේ පහළ වෙච්ච බේඩන් පවල් සාමි මේ වගේ ස්කවුට් කැම්ප් හැදුවෙත් ඕකට තමයි. එයාත් හොඳටම දැනගත්තා මේ යන රේට් එකට ගියොත් වැඩි හරියක් පිස්සු වෙනවා. ඒගොල්ලන් කැලේට ගිහිල්ලා ගින්නක් ගහගෙන කිසිම පහසුකමක් නැතුව කැලේ ජීවත් වෙන්න ජම්බරියක් කරන්න පුරුදු කිරුවොත් ඒගොල්ලන්ට පුහුණුවක් ලැබෙනවා. නිසා භාවනා මධ්‍යස්ථානයකට හරිසෝ මේ ස්කවුට් කැම්ප්ස්. මොකද ඒ සාමී බුදුහාමුදුරු දෙන්න විතරමයි ওই කතාව කිව්වේ. අනිත් සේරම නගරයට තමයි ඇති. මේ කාමය කාම ගුණය මේ විදිහට අතහැරලා නැකලයට ගියාට අපේ හිතේ කිසිසේත්ම වෙනසක් වෙන්නේ කය පැවිදි කරාට හිත පැවිදි වෙන්නේ නැහැ. හැබැයි ඒක පවා අමාරුයි. අපිට දවසකට කැලේට රින්ගන එක, සුමානකට කැලේකට රින්ගන එක, එහෙම නැත්නම් ස්ථිර පැවිදිලා කැලේට රින්ගනවා කිව්වහම ඒක මහ පුදුමාකාර යුද්ධයක්. මොකද අපි මෙතෙක් හම්බ කරපු සීළු නෑයින්ද කරන තර්ජනයක් වෙනවා. සීළු වස්තුව පාචල් කිරීමක් වෙනවා. ඒක තමන්ටත් අමාරුයි. ඒ වස්තුව අපිට යන්න දෙන්නේ නැහැ. ඒ නෑය අපිට යන්න දෙන්නේ නැහැ. යම් කෙනෙක් මේකට උත්සාහ කළොත් විතරක් තේරෙයි ඒකේ තියෙන අමාරුව. කෙසේ නමුත් ඒ කාම ගුණයන්ගෙන් වෙන් කරාට පස්සේ හිත කැලේකට ගියයි කියමු රිට්‍රීට් එකට ආවයි කියමු. ඇවිල්ලා ඉඳලා වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අර දාලා ආපු කාම ගුණ සියල්ලම කාම සංඥාවක් විදියට හිතට වද දෙනවා. දේවල් දරවල වෙච්ච දේවල් කරන දේවල් කරන්න තියෙන දේවල් නෑයෝ වස්තු භෝග පිළිබඳව ඒක නිසා කාම ගුණ බුල්ඩෝසරයක් දාලා හරි කමන්නේ වෙන කෙනෙක්ගේ ඇඟේ දීලා හරි කමන්නේ අයින් කරාට කාම සංඥාව එළවෙලව පහර වෙනවා. ඒක බුදුචානන්සේ කියලා කියනවා මේක ණයක් වගේ. අපි ණයක් කරන කොහේ හැංගෙන්නේ කියන ණයකාරය එළවනවනේ. කාම සංඥාව මේක තිපිටි පෙන්නේ කාම ඡන්දේ කියලා කියන්නේ. අභිජ්ජා කියන වචනේ පාවිච්චි කරනවා. දැඩි ලෝභය හිතේ හොල්මන් කරනවා. ඉතින් යෝගාවචරයට තද බල වෙහසක් එනවා. ගෙදර හිටියට වැඩිය මෙහාවට පස්සේ කාමවස්තු වැතු වෙන්න පටන් ගන්නවා. මේ ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් බණ අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. යා හිතන්නේ මේ භාවනා වැරදිලා කියලා. භාවනා වැරදිලා නෙවෙයි මාළුවේ ගොඩ දැම්මට පස්සේ ගෑනවා. ඉතින් ජාහට දෙයක් නැහැ නේ වතුර ඉන්නකම් මාළයා කරන්නේ නැහැ. මීහාට කැලේ ඉන්නකම් කිසි කරදරයක් නැහැ. එළියට ගත්ත ගමන් කුළු ගති පානවා. ඒ වගේ තමයි මෙයා කාම භෝගේ හැදිච්ච මේ හිත. කාම ගුණයන්ගෙන් පෙඟි පෙඟි තිබුණු මේ හිත. తాවකාලිකව ගත්ත ගමන් ණයක් වගේ ණයකාරෙක් වගේ අර අසුචි අධ්‍යක්ෂකවම් බල්ලෙක් අදින්නේ පැත්තට වගේ අරකටම තමයි හිතාගන්නේ. ඉතින් මේ නිසා මේ යෝගාවචර හරි අසරණ තත්ත්වයකටපත් වෙනවා දැන් ණයෙත් එපයි කියලා වත්වත් එපයි කියලා. මෙහාට පස්සේ අලුත් අසහනයක් අලුත් චෝදනාවක් අලුත් දොස් දැකීමක් මෙතෙන් ඇවිල්ලා බලනකොට හැමදේම නුහුරට හිටලා තියෙනවා. ඒ ගෙදර ඉන්නකොට තරම්වත් භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාම ඡන්දයත් එක්ක යුද ප්‍රකාශ කළා අපි එළියට යනකොට අපි යුද්ධ පටන් ගන්න ඉස්සලා පරාදයි. මේ නිසා සර්වචනාති කියන මේ කාම ඡන්දය අපිට පහර දෙන්නේ ණයක් ණයකට කෙනෙක් ණය කියවන්න ඕනේ වගේ ඊට පස්සේ එනවනවා. එහෙම නැත්නම් සර්වචනංශේ සඳහන් කරනවා අපිට වතුර වාජනයක් නම් පිරිසිදු වතුර වාජනයක් නම් එබිල බලනකොට මූණ පේනවා. පිරිසිදු වතුර වාජනයක් නම් එබිල බලනකොට ඒකේ අඩිය පේනවා. පිරිසිදු වතුර වාජනයක් නම් ඒකේ එහා පැත්තේ ප්‍රතිබිම්බෙ පේනවා. මේ හිත දැන් වර්ණ ගැන්විච්ච වතුරක් වගේ කියලා කියනවා කාමච්ඡන්දේ. වර්ණ ගැන්විච්ච වෙලාවේදී මූණ පෙන්වුවාට මූණ විකෘති කරලා විවරණ කරලා පෙන්වනවා. අඩිය පෙන්වන්නෙත් නැහැ. එහා පැත්තේ ප්‍රතිබිම්බේ පෙන්වුවාට වර්ණ ගන්නලා තියෙනවා. ඒක නිසා අපිට ඇහෙන දකින හැම එකක්ම අභිමත් කරනවා. කාමචන්දේ ඉන්නේ එකනා ලෝකේ දිහා බලන්නේ මේ තියෙන දේ මට පේනවා. මට මේ පේන දේ එතන තියෙනවා කියන අදහසෙන් තමයි. ඔකෙන් තමයි භෞතික විද්‍යාව යන්නේ. මේ සර්වඥාන්සේ ද්වේතානපසනා සූත්‍රය සඳහන් කරනවා. යම් දෙයක් තියෙනවා කියලා පුතඥයෙක් කියනවනම් එතන ශූන්‍යතාවය විතරයි තියෙන්නේ කියලා. යම් දෙයක් රහතන් වහන්සේලා දකින්නවනම් නිවන කියලා පුතඥයට පේන්නෙම නැහැ. ඇත්තටම ඇති දෙය පේන්නෙම නැහැ. අල්ලකට තියෙනවනම් යමක් ඒක ශූන්‍ය දෙයක්, හිස් දෙයක්. නමුත් ඒක අල්ලකට තමයි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. ඒ සරුවචනසේ සඳහන් කරන මේ වර්ධ ගැන්විච්ච හිතේ බලලා කියන මේ නිරීක්ෂණ ගන්න මේ නිගමන විනිශ්චය කොච්චර නොමගයවරක්ද අපිට සොයිල් සයන්ස් කරනකො ප්‍රොෆෙසර් එයා කියනවා එයාගේ ප්‍රොෆෙසර් මුතාමත්ම දක්ෂයි ඕනේ පසක් එයාට පෙන්වුවාට පස්සේ මෙන්ෂන් කලර් chart එක බලන්නේ නැතු යාර කියන බලා මේක රතු දුගුරු පස මේක වැලි පස මේක කොම්පෝස්ට් අනම්මනම් කියත හැකි. ඒක දවසක් මෙයා මේ දැන් අපිට උගන්වන ප්‍රොෆෙසර් අනගහන ෆීල්ඩ් එකට ගිහිල්ලි වැඩලා මෙන්ෂන් කලර් chart එක පෙන්නලා කිව්වලු දැන් මේ පස්. මට පෙන්නලා දීපන් මේ පස් මොන මොන මාඩල් කියලා. ඉතින් අපේ ප්‍රොෆෙසර් පෙන්නන පෙන්නන එක එයාගේ ගුරා කෙනවලු වැඩේ කියලා. උගා මුතුම ගෝලයට උගන් බලනකොට අර ගුරා සංග්ලාස් දෙයක් දාන. the mention color chart එක හිතෙන් ගන්නෙ බලන එක පේන්නේ සංග්ලාස් හරහා. ඉතින් ගෝලයට බයිනවා. උච්චර තමයි පුතඥය කියන්නේ. පුතඥය යම කල්ලකට හටනවා නම් කෑ ගහනවා නම් වලිගේ අපාගෙන තමයි වෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉතින් මේක අයින් කරන්නේ නැතුව මේ ලෝකෙන් අඩු විසඳන්න පුළුවන් කියලා හිතනවා. නඩුවල කෙලවරක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. රණ්ඩු දරවල කෙලවරක් තියෙනවා. එකක් කරගන්න. තමන්ගේ වතුර වාදනය පිරිසුදු කරගත්තට පස්සේ මේ නාටකම පෙන්නේ. එදාට hina කාලා ජීවත් වෙන්න පුළුවන් බත් කන්න ඕනේ නැහැ. මේ ලෝකේ නටන නාටකමේ උගත්තුයි කියන, සිල්ලත්තුයි කියන, සල්ලිකාරෝයි කියන, සදාචාරෝයි කියන, ඉකොනොමිස්ලයි කියන පිස්සෝ. නටන නාටකම ප්‍රවෘත්ති අහන්න එපා. ප්‍රවෘත්ති වලට පස්සේ දෙන ප්‍රවෘත්ති විමසුමක් පොඩ්ඩක් බලන්න මොනවද වෙන්නේ කියලා ලෝකේ. මෙහෙම කීටි බුදුහාමර කොහොම දකින්නද මේ ලෝකෙ දිහා අපිට වෙලා තියෙන්නේ එහෙම භාවනා කරන්න වෙලා නැහැ අර ප්‍රශ්න සැර වැඩි ඉතින් මේ භාවනා නොකර අරවද ගියතුන ඒ නිසා මේ ණය ගෙවන්න නම් අර පිරිසුදු වෘත්තල් භාජනේ අඩිය බලන්න නම් මේ කාමච්ඡන්දේට විරසක වෙච්ච ප්‍රති ප්‍රතිපක්ෂයේ හිටපු ඒකා ඒකාග්‍ර භාවය ගන්නවා ඒකාග්‍ර භාවය කියලා කියන්නේ මේ බොරස් කියන වතුර කලයකට ඉංජිනේරට දාගුවාම ඉංජිනේරට අර ඔක්කොම බොර මණ්ඩි එකතු කරලා අඩියට බැසට පස්සේ වතුර කලේ බොන මට්ටමට බොන වතුර මට්ටමට ගන්න එක තමයි අපේ අම්මලා ඉස්සර කරේ. ওই ෆිල්ටර්ස් තිබුණේ නැහැ. කලේට වතුර දෙනවා. ඒකට ඉංජිනේරට දාන. ඒකට ඉංජිනේරට ඔක්කොම අර කුණු එකතු කරගත්තාම උඩ වතුර පිසිදුයි. ඒ වගේ හිත ඒකාග්‍ර වෙන්න වෙන්න තමන්න තේරෙන්න පටන් ගන්නවා පෙර නොදැක්ක දැක්මක් දකින්න. තමන් ණයකාරයෙක් වශයෙන් නෙමෙයි ඉඳගෙන ඉන්නකොට එතනම සම්පත්‍ති කරගත්තක තියෙනවා. මෙන්න මේ ඒකාග්‍ර භාවය ගන්න සර්වචන්සේ සඳහන් කරන බ කාමයේ අතහැරියා. දැන් කාම වස්තු කාම ගුණ අතහැරියා. දැන් ඔබ පිටිපස්සේ එළවෙලව කාම සංඥාව අත දෙනවා. මේක අයින්කරනද රූපයක් අල්ලන්න වෙනවා. රූපයක් අල්ලන්නේ නැතුව කාම සංඥා අයින් කරන්න බෑ. ඒක හරියට මේ ෆෝසෙප් එකක් ගන්නවා වගේ එහෙම නැත්නම් පොයින්ටර් එකක් ගන්නවා වගේ යමක් තියා හොඳට සුද්ධිය බලන්න අපිට අවශ්‍ය වෙනවා වගේ බුදුජානකයන්වා මේ කය සතර මහා ධාතුන්ගේ හැච් මේ කයේ අත්දකින්න පුළුවන් මොකක් හරි එකට හිත යොදන්න නිතර නිතර මතුවෙන ගොරෝසු දෙයකට එතකොට ඒකේ හිත හිතිනකොට ඒකේ හිත තැම්පත් වෙන තැම්පත් වෙන කාම ගුණයන් ප්‍රතිස්ථාපනය වෙනවා ඒක නිසා මේ ආනාපානිය වගේ පිම්බී පැකිලීම වගේ ඇවිදිනකොට වම දකුණ කියන එක වගේ අස්පනා පිට අද්දකිය හැකි එහෙම නැත්නම් උරගා බැලිය හැකි අරමුණක් අරගෙන එහිම හිත පවත්නකොට අර කාම සංඥාවල තියෙන වද දෙන ගතිය පැලි ගහන ගතිය යොදන ප්‍රයත්නයේ සාපේක්ෂවයි කරන්නේ. ඉතින් ඒක තමයි අපි මේ පරියක්ක භාවනාදී කරන්නේ. ඇට රූපෙ ඉන්න දෙන්නේ නැතුව කන සද්දෙ ඉන්න දෙන්නේ නැතුව නාසයේදීව මුලින් තරම් ආරක්ෂා කරගෙන කයත් හොල්ලන්න පෙරලන්න නැතුව හොඳට ඉඳගත්තාම තමයි පේන ප්‍රසිද්ධ දෙයකට හිත නැවත නැවත යොදවන එකට අපි කියනවා භාවනා කරනවා කියලා සමතේ කියලා ඒකකට ආරමුණේ හිත නැවත නැවත හිටින්න හිටින්න අතීතයේ දේවල් හිතන්න වෙලාවක් නැහැ අනාගත දේවල් හිතන්න වෙලාවක් නැහැ. අරයා මෙයා ගැන හිතන්න වෙලාවක් නැහැ. අතර මෙතන ගැන හිතන්න බෑ. හිතුවොත් මේක පයින්. ඒ නිසා මේ චිත්තක්ෂණයකට හෝ ආස්වාස්පස්වාසේ හිත හිටියනම් ඒක සමතේ කියලා කියන්නත් පුළුවන්. මම කියලා දෙන්නම් උත්සාහ කරන්නම් ඒක කොහොමද විපස්සනාවක් වෙන්නේ කියලා. මේ සමතෙන් කරන්නේ නන්නත්තර වෙන හිත. කැලින් එළියට ගත්ත මීහරක එහෙම දුවන කුළු මීහරක කණුවක් හිටවලා හොඳ වරපටකින් ගැට ගන්නවා. ඒ සීමාව ඇතුළත නටනවා. නටලා නටලා නටලා බෙල්ල කඩා ගන්න නටලා අන්තිමට කණුමුල ලගිනා වගේ දවස් 3 මදි ඇති. නමුත් දවස් 10 විතර රිට්‍රීට් එකක් කරනවා නම් වැඩ පුළුවන්. හතර පහ යනකොට ඔන්න හිත ටික ටික ටික ටික ටික ටික අරමුණ ළඟ දන ගන්න පටන් ගන්නවා. අරමුණ ළඟ ලගින්න පටන් ගන්නවා. පුරුදු කට්ටිය නම් දවසින් දිනුවක් කරගන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණ වැඩි වේලාවක් පාත්තුනා කියලා කියන්නේ වැඩි වේලාවක් කාමච්ඡන්දෙන් දුර මේ අනුව එක චිත්තක්ෂණයකට හෝ ආශාස ප්‍රසාදේ බලන්න පුළුවන් නැත්නම් මේක කර ගන්න පුළුවන් නැත්නම් බිම්බි මැකිලින් බලන කෙනාට ඒක බලන්න පුළුවන් සක්මන් කරන මේ වම මේ දකුණ කියලා බලන්න පුළුවන් නම් එයාට දැනගන්න පුළුවන් මට භාවනා කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් උත් එකම චිත්තක්ෂණයකටවත් Tamanne මේ ඉඳගෙන ඉන්නකොට කයට හිත ගන්න බැරි නම් ඒකට උත්සාහ කරන්නේ නැත්නම් මොන්න තරම් දඟලුවත් එහා භාවනට අභව්‍ය පුද්ගලෙක් එයාට ජීවණයක් ලබා ගන්න බෑ. එයා බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, දැනගන්න ඕනේ භාවනා කියන්නේ මේකයි කියන්නේ. එක චිත්තක්ෂණයක් ඇති. ඒකෙන් දැනගන්න පුළුවන් මට පින තියෙනවා. මගේ වැඩේ යනවා කියලා. ඒක චිත්තක්ෂණේ දෙක තුන කරන එක යෝගාවචරයේ යුතුයකම බණ කියන එක නා යුතුයකම තමයි එක චිත්තක්ෂණයක් මේකට ගන්න පාර කියලා දෙන එක. උනන්දු කරවන එක. මේක තමයි ලෝකේ ලෝකෝම පින කියලා අගේ ආඩම්බරේ දුන්නට පස්සේ නැවත නැවත නැවත නැවත මේ චිත්තක්ෂණේ පවත් ගන්න පවත් ගන්න මේ යෝගාචරය දැනගත්තත් නොදැනගත්තත් ක්‍රමෙන් ආස්වාක්ෂය කර ඥානෙට යනවා. ඉක්මන් කරලා බෑ. ඉක්මන් කරපුවා ඊගාව නිවරණයට කැළඹෙනවා. ඒ ගත් එක දිගට පැවැත්වීමයි මේ කාමච්ඡන්දය අයින් කරලා ඒකාග්‍ර භාවයට යනවා කියන්නේ. ඉතින් මේක කරගෙන යනකොට වෙන්නේ මොකද? අර ආනාපානේ හෝ පිම්බිමය කිලිම හෝ සක්මන හෝ එක දිගට බලන් ඉන්නකොට ඒක නීරස වෙනවා. ඒක නීරස වෙනකොට අර විඳපු කාම සම්පත්තියක් එළියට එනවා හිතට. කරන්න තියෙන එක බොහොම ජයග්‍රහය විදිහට සිලිලාරයක් පාගෙන ඉදිරියට එනවා. එතකොට මේ යෝගාවචරයට අර එකට කරගෙන ගිය එක දිගට කරන ගිය ආරමුණ කෙරේ ද්වේෂය පුත්. ඒ වෙනුවට හිතට කඩාට පනින්න අර ආශා කරන දේවල් කෙරේ ආශාවකුත් ඇති වෙච්චාම තද්ද ආතතියක් වෙනවා හිතට. දැන් ටික ටික ගන්න පටන් ගන්නවා. මේ ආරමුණ තියෙනවා. ඒකට ආරමුණ නිරසයි. ඒ වෙනුවට මේ වල්බූත අදහස් කඩාගෙන පයි. ඉතින් මෙතනදී යෝගාවචරයට ද්වේෂය පහළ භාවනාවෙන්මයි පහළ වෙන්නේ. gedirin කියන්න ඕනේ නැහැ. gedirin කියන ද්වේෂකුත් තියෙනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයට නිකමට හරි ධර්ම සාකච්ඡාවකී ඇහිලා තිබුණොත් මම මේ අරමුණේ ටික වේලාවක් ඉන්නකොටයි අරමුණ නීරස වෙන්නේ. ටික වේලාවක් අරමුණේ ඉන්නකොටයි අරමුණ ඒකාකාරී වෙන්නේ. ටික වේලාවක් අරමුණ ඉන්නකොටයි අරමුණ නීරස වෙන්නේ කියන එක දන්නා නම් ඒකම සතුටට කාරණාවක් වෙනවා. දැන් මේ රාගයයි දුර වෙන්නේ. ආශාවයි දුර වෙන්නේ, බැඳීමයි දුර වෙන්නේ. නිසා මට ඊ අරමුණේම ප්‍රීතියක් පහල කරගෙන සතුටක් පහල කරගෙන ඉන්න පුළුවන් නම් අලුතෙන් ගෙටකවදින කාග අරමුණු ආශකරන අරමුණු අඩු කරගන්න පුළුවන්. ඒ නිසා භාවනාදී ප්‍රීතිය අඳුනන්නේ නැති කෙනාට ප්‍රමෝදය අඳුරන්නේ නැති කෙනාට හැමදාම ද්වේෂයත් එක්ක වැඩ කරන්නේ. මේමයි මම නම් හිතන්නේ. මම උදා ඉල්ලීමක් කරන්නේ. අපි පැයක් භාවනා කරනවා කියලා හිතන්න. මේ පැයක් භාවනා කරන අපිට ධ්‍යාන නොලැබෙන්න පුළුවන්, මාර්ගඵල නොලැබෙන්න පුළුවන්, විපස්සනා ඥාන නොලැබෙන්න පුළුවන්. ඒකත් අඩු ගානේ කතා නොකර ඉන්නවනේ. පොඩි පිටක් කියලා හිතනවා. ඉදරක හිටියොත් ඔය වල්පල් කතා නිසා කොච්චර කොච්චර අකුසල කරගන්නවා කියලා හිතන්න. ඒ බයක් ඇතුළත අපේ කයෙන් කිසි සතෙක් මැරීමක් වෙන්නේ නැහැ, වරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. GestureDetector දෙන්න පුළුවන් බහනාන කරන පැයක් මම මේ පැයේ දිට කාය දුච්චත කරේම නැහැ, අචී දුච්චත කරේම නැහැ කියලා සාතික දෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් නැහැ. භාවනා ප්‍රතිඵල මොකුත් තිබ අඩුවනේ කතා අනුකර පැයක් ඉඳගෙන ඉන්න එක. අඩු ගන්න එක තැනක සත්ත්ව ඝාතනය වරකමක් නැතුව ඉන්න එක. කවුද මේ ගැන සතුටු වෙන්නේ? උගෝදෙන කන ගන්නවා මට අභිඥා පහළ වුණේ නෑ. මට දිබ්බ චක්කු පහළ වුණේ නෑ. මට උඩින් යන්න බෑ. ඉතින් ඒක නිසා කන ගන්නවා. ඉතින් මෙවැනි චරිත වලට කවදාකවත් ද්වේෂය පිටක් පිටු දකින්න බෑ. ඒ නිසා මේ කරන ප්‍රයත්නේ පිළිවෙලින් සතුටු වෙන්න ඕනේ. ජනකේ සුගත ගුණය ගැන හිතන බුදුහාම මෙච්චර දුෂ්කර ගමනක් hinaවේ වෙගියේ. මේ අපි කරන්නේ කවුරු වටන්න නෙවෙයිනේ. එතෙන් අපිට ගහනවා බයිනවා කියලා දඬුවම් කරන නිසා නෙවෙයිනේ අපි විහිං කරන්නේ ඒ නිසා මහා ලොකු දේවල් ඕනේ. මට අඩු ගන්න පැයක් එකතන ඉන්න පුළුවන්. සක්මන් කරන්න පුළුවන් කියලා මෙන්න මේ සතුට මේ ප්‍රීතිය බුද්ධ විදින් නැති මනුස්සයාට මේ සාසනය කටුකොමලක්. වැංගිරි රහක්, ඇඹුලක්, ඉදිච්ච නැති අඹයක්. මේ හැමෙම නිතරම සතුටින් ජීවත් වෙනවා. මේ නිසා ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයෙන් තමයි ප්‍රීතිය. ඒ වගේම තීන මිද්දේ ඊනමින්දී කියලා කියන්නේ අරමුණ නීරස වේගන එනකොට හෝ මේ කිසිම රූප ශබ්ද ගන්ධ රස නැති වෙනකොට හිත සක්මනීලි පවණිදිමත වෙනවා. සක්මන් කරන පවණිදිමත වෙනවා. මොකද හිත ඇතුළට එනමන්නේ. ඒක කන්නන්නත් අර ලෙලියට ගිය හිතට පය දාච්ච බල්ලා වගේ ඇවිදින එකයි තියෙන්නේ. ඒකෝට නිදිමත නැහැ. ඇතුළට එනකොට. ඒකෝට තමයි දන්නවනේ. මේ නිදිමත එනවට අනුව හරියංගයට කලින් කිය සක්මන් කරන්න. ඉතින් ගාම නීති වැරීමේ ප්‍රයත්නයක් කරලා ඒක జాగරියාන් යෝගය කියලා කියනවා. අරයන්කේදී මෙනෙහි කරන්න. ඊමත් වේගෙට එනකොට ආරමුණ ආස්වාද ප්‍රසවාසී ආස්වාසේ ආස්වාසේ වශයෙන් ප්‍රසවාසේ ප්‍රසවාසේ මෙනෙහි කරනවා. සක්මන් කරනවා වම වම දකුණු දකුණු කියලා මෙනෙහි කරනකොට ඒක නිකන් අර කලත්තු කරනවා වගේ මන්තනය කරනවා වගේ හිත කර්මණ්‍ය වෙලා එනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ නිදිමත හඳුනාගත්තේ නැත්නම් මෙනේ කරන්න බෑ. ඒ කෙනාට වෙන්නේ මේ කිසි කරදරයක් නැතුව නිශ්ශබ්ද හොඳට තියෙන වෙලාවේ හිත නින්දට වැටෙන. ඔක්කොම අර හම්බ වෙච්ච කොහොම අමාරු ලබාගත්ත රිට්‍රීට් එකක් නෑ, සද්ද නැතිමල හවිත්ච්ච වැඩක් නෑ හිත නින්දට යනවා. ඒක ගෙදර කඩාගෙන මහවරෙක් වගේ. නින්දක් එන්නේ නෑ හිස් කරදර තියෙනකොට. මොකක්වත් නැතිලා තමයි නින්ද ඇවිල්ලා හොරකම් කරන්නේ. එනිසා අපි ඒක පිටු දකින්න මෙනේ කිරීම කරන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ. මේක බණේදි කොච්චර කිව්වත් ඇඟට වැදින්න නම් තමන්ම භාවනා කරන්න. නැතුව කවදාකවත් තේරෙන්නේ නැහැ. අපි හිතාන ඉන්නේ මට බබාලා ඔක්කොම ඉස්තෝලේ ගිහිල්ලා පන්ති මේ කට්ටිය විවාහ වුණාට පස්සේ මම මත්තර ගිහිල්ලා කරාගත වෙලා භාවනා කරලා නිවන් දකිනවා කියලා. දොයියි නීත්‍යාගානි කීල කරපු දවසේ තේරෙයි. එදාට මොකද වෙන්නේ කියලා. කිසිම කරදරයක් නැත්නම් හිත වැටෙනවා නේද? ඉතින් මේ කාටදරවල හොඳක් තියෙනවා. කවුරු හරි කහින එක හොඳයි. ඒකෝට නිින්දෙන් ඇහැරෙනවා. මැස්සෙක් ඇවිල්ලා වහනකොට හොඳයි. ඒකෝට නිින්දෙන් අපි හිතන්නේ මේ මැස්ස හපලක් තරම් තරහ යනවා. එතකොටයි දන්නේ ඉඳලා තියෙන නිින්දේ. ඉතින් මේ හැම එකකම දෙපැත්තක් තියෙනවා. සාමික භාවනාවෙන්දී හරි ෂෝක් වෙයි. තනියම ඉන්නකොට නම් කොට්ටේ හදලා ඇඳ හදලා තමයි භාවනා කරන්නේ නිින්ද නිදි ආගෙන එනකොට එහෙම පාත්‍ත්‍චා බුදි යන්න යන්නේ බුදි යන්න බුදු වෙන්න කියලා හිතාන ගියාට බුදි වෙන එක තමයි කරන්නේ. සාමික භාවනා ඔක ටිකක් ටිකක් හැලහැප්පෙන ගතියක් තියෙනවා. ඒ නිසා තීන මිදේ මතක තියන්න වැදගත්ම දේ තමයි දැනගන්න ඕනේ අරමුණ නීරස වෙනකොට එනවාමයි. ඒ නිසා ඒකට දැනගෙන යනවනම් මේ ඉන්නේ නිදිමතයි. මේකට කරන්න තියෙන්නේ මෙනෙහි කරන එකයි කියලා දැනගෙන ගියොත් ඔක හිතනද බනක කියලා දෙන්න පුළුවන් මේක. ඔක හිතනද සාකච්ඡාවකින් කියලා දෙන්න පුළුවන් කියලා නෑ ඒක කන්නම ඕනේ. කාලම තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ තව කෙනෙකුට දෙන්නත් බෑ. ඊට පස්සේ අපි අවදි මනසක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ළමයාට ඒක ලොකු පිහිටක්. ව්‍යාපාරයක් කරන කෙනාට ඒක ලොකු පිහිටක්. ගානක් හදන කෙනාට චිත්තයක් කරන කෙනාට ඒක පිහිටක්. නිවන විතරක්ම නෙමෙයි. බුදුජානනාංශයට බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන වචනේ. ප්‍රබුද්ධ කියන්නේ පිපිදිච්ච කියලා. බුදුජානනාංශ කියන්නේ අපි පිටර ඇතුලේ කට්ට ඇතුලේ බුදියන්නේ ඉන්න කුකුල් පැටව වගේ. තාම අපි මේ සිවිය කඩාන ඉයට ඇවිල්ලත් නෑ. අපි නිදි නිදි මරගාතක ඉන්නේ. මේ කාම නින්දේ මේ කඩාගෙන ඇවිල්ලා නෙවෙයි කඩා ගන්න නම් අපි මේ සමත අනුගහිතේ කරන්න ඕනේ සමත ශික්ෂාව කරන්න ඕනේ කරනකොට නින්ද ටිකක් වැඩි වෙන ගතිය එනවා. නමුත් මේ කඩාන ගිය දවසේ එක දවසක කෙරුවට හරියන්නේ නැහැ කීප වතාවක් කරනකොට ඉතින් මෙතෙක් නොඇරිච්ච ජනෙල් කවුළු විවෘත වෙනවා අලුත් බ්‍රේන් සර්කිට්ස් අලුත් ඒවා පටන් ගන්න යනවා ලොකු පිබිදීමක් වෙනවා ඒ නිසා එතෙන් දැනගන්න පුළුවන් මට භාවනා හරියනවද නැද්ද කියලා ඒ පිබිදීම ආවට පස්සේ ඒ යෝගාවචරය දන්නවා අපිට මේ සර්ණුඤ්ඤතා ඥානය ලබන්න ඕ ලෝකේ විකිපීඩියා වල තියෙන දැනුම ගන්න මොනම දෙයක්වත් ඕනේ නැහැ මොලේ ඇතුලේ ඔක්කොම තියෙනවා අපේ තියෙන RNA DNA අණුවක් පාසා හැම සෛලයක් පාසා මානව ඉතිහාසයේ ඔක්කොම තොරතුරු ගැබ්බෙලා තියෙනවා. මේ ටික මතු කරගන්න නම් ඒකට අවදි වෙන්න ඕනේ. අපි හිතන්නේ එහෙම නෙමෙයි අපිට කම්පියුටර් තියන්න ඕනේ, පුස්තකාල තියෙන්න ඕනේ, CD තියෙන්න ඕනේ. ඒක ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? ඒ ටිකට විතරක් යොත් වෙලා අනික සියලුම වහලා දාන එක විතරයි. බුදුහාමුදුරුවෝ සර්වඥ උනේ ওই කිසි දෙයක් තියාගන්නේ නැහැ. නිසා මනුස්සකම පුබුදව ගන්න ඕනේ නම් එහෙම නැත්නම් සියලු දැනුම ලබා ගන්න ඕනේ නම් මේක අවදි කරන්න. අවදි කරන්න බැරි වෙන්න හේතුව අර එකම අරමුණක ඉන්නකොට හිත නීරස වෙනවා. මොකද මෙතෙක් කල අරමුණු රස දිගේ ඇවිදපු හිත. කාමය කියන්නේ ඕකට. තණ්හාව කියන්නේ ඕකට. මේ පැත්තට යනකොට හිත නිකන් පහසි බෙදිච්ච වතුරක් වගේ. වතුරේ ගුණ පෙන්නේ නැහැ, අඩිය වෙන්නේ නැහැ. මේ පාසී වතුර කඩ පුරාම නැහැ. උඩ මතුවෙන පොඩි තහඩුවක් තියෙනවා. අයින් කරපුවම හොඳ වතුර තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මනිදීව පරියන්කදීව යෝගාවචර මේක නැවත නැවත නැවත හටනක් කරා අභියෝගයක් කරා කරන්න ගියාම මුලදී මුලදී ලැජ්ජ හිතෙන මට්ටමෙන් මේක මතේ. ඉතින් කරන්න වෙන උපක්‍රමයක් නැහැ. අපිට කරන්න දෙන දිගට කරගෙන යන්න ඕනේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා රාත්‍රී දිවා සංඥාව ඇතුව දිවා රාත්‍රී සංඥාව ඇතුව මේ ලෝකේ කාමභෝගී දඟලන වෙලාවේ තමයි පැත්තකටලා විවේක ගන්නවා. කාමභෝගී නිින්දට ගියාට පස්සේ අවදි වෙලා භාවනා කරනවා. ඒකට ඕනම කෙනෙකුට තමන් ඉන්න ගෙදරම භාවනා කරත හැකියි. ලෝකේ තියෙන්නේ මොකද්ද? ඇඳවරුව රාත්‍රී කෑම කාලා කාමසේවනය, භෝජන සංග්‍රහ, චිත්‍රපටි පුළුවන් තරම් අවශ්‍ය කරනවා. ඊට පස්සේ නිින්ද දක්පිටි කකා ඉතින් බුදියන. යෝගාවචර කරන්නේ ඒ වෙලාව වැත්තකට ලැගිලා උඹල ඕනේ නාඩගමන්ට අවශ්‍යම නටවන්න කියලා බුදියකට පාන්දරම නැගිටිනවා. ඊට පස්සේ අර කෝලංකාරෝ දේරම මරණින්ද ගොරයි දාදා බුදි. සමන්ට පාළු පිට්ටනියක් වගේ ඕන ගෙදර. ඊසනේ ජීවිත හරියට අල්ලගත්තොත් අපිට මේ භාවනා කරන තැනක් නැහැ වෙලාවක් නැහැ කියන එක නිකම්ම නිකම් බොරු උදාසර කරන විතරයි. ඒක නිසා නිදිමත කියලා කියන්නේ අමතර දෙයක් නෙවෙයි හිත පොඩ්ඩක් සෙවලා කට්ටක් බැඳෙනවා. පහසි වගේ. ඒක අයින් කරන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි අවශ්‍යතාවයක් තියෙනවා. නිකන් සංඥාව මාරු කියලා පමණින්ම පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. අටුවාචාර්යවරුන්ලා විවිධ ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි සක්මන් කිරීම. අනිත් එක තමයි මේ මෙනෙහි කිරීම පරියන්කේ. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතයට දැවෙනවා. මතු සැලසුම් හදනවා. ඒ හැම වෙලාවකම වර්තමානයේ පන්නලා. කවදාකවත් වර්තමාන දිනේ කරන්න බෑ. ඒ නිසා අපි කරන්නේ වර්තමානයේ දිතුලන අරමුණක් අරගෙන ඒ හිත බන්ධනකොට වර්තමාන මොහොතේ වටිනාකම දන්න මිනිහා සක්විති රජෙක් කොහොමද? වර්තමාන මොහොතේ දන්නේ නැති මිනිහා පරිේශන කරනවා, සැලසුම් හදනවා, පශ්චාත්තාප වෙනවා. බුදුජානකසේ සඳහන් කරනවා කාන්තාරක තනි වෙච්ච මිනිසෙක් වගේ කියලා. අද තියෙන සියලු පරිේශන අනාගතයයි. ඒ මොකද වර්තමාන මොහොතේ සැප දන්නේ නැති මිනිස්සු හදන පරිේශනාකාර පරිේශකයෝ සහ පරිේශන බුදුහාමුදුරුවෝ කියන ආර්ය පරිේශන. ආර්ය පරිේශන කියන්නේ වර්තමාන මොහොතේ මොකද්ද අඩු කියලා බලපං. සීල සම්පත්‍ය තියෙනවා. සීල සාසනික සම්පත්‍ය තියෙනවා. ඒ වගේම පුදුම Java කැවිල්ලක් වෙනවා. ඒ පරිේශනයේදී මේ වෙන දේවල් කරන්න ගියාම අපේ ලොකු සාන්තිින්න කාලේ කියනවා මේකට විද්‍යාව කියලා කියනවා. බුදුදහමේ දැනුමට විද්‍යාව කියලා කියනවා. ඉතින් මේ දෙකම අපි පොඩි දරුවෙකුට කරනකොට විද්‍යාව කියලා මොන් කොහේයිද? ඒ නිසා කියන්න තියෙන නවීන විද්‍යාව කියලා වචනයක් මේක දැන් අයින් කරලා දෙකටම විද්‍යාව කියනවා අරකට අවිද්‍යාව කියන එක නම් හොඳටම වටිනවා කියන්නේ. ඒ ලෝකායත දැනුමට අවිද්‍යාව කියන්නේ මොකද? ඒක වර්තමාන මොහොතට වෛර කරන්නයි තියෙන්නේ. අද තියෙන සෑම දැනුමකින්ම කරන්නේ වර්තමාන මොහොත පන්නනවා වෛර කරන. බුදුචන්දන්සේ කියන ඒ තාත් කදාපත් ජහුරක් දක්ින්න බෑ. ඒ නිසා ටික කාලයකට හරි චිත්තක්ෂණයකට හරි වර්තමානට හිතගෙන අල්ල ඒක පිරිච්ච ගතිය. ඒක සම්පත්‍ති කර ගතිය. ඒකේ තියෙන ආඩ්‍ය ගතිය, ඒකේ තියෙන සන්තුෂ්ටි කර ගතිය දකිනවා නම් ඒක නට අතීතයට යamak කියලා කියන්නේ අනාගතේ දැඟලිලක් කියලා කියන්නේ කාන්තාරක තනුවන. ඒ කාන්තාරයට යන්නේ විහිං. මේ වර්තමාන මොහොත හැම කෙනාටම උපත්ින් හම්බෙච්ච උප්පන්න ධාතිකේ වගේ එකක්. ඔක් කවුද ඒක අගය කරන්නේ? ඒකට පරිශන කරන වෙනෝන අපි අනිත අචීතනාගත ඉන්න ඒ නිසා බුදු ජනන සඳහන් කළ තිනවා දවසක යෝගාවචරය මේ ආස්වාස වාතයේ තියෙන ආස්වාදයේ විඳපු දවසේ කවදාකවත් අචීතනාගත වෙන්නේ නැහැ. මේ හුස්මේ ඔක්කොම ටික තියෙනවා. ආස්වාසේ පව ආස්වාදයක් වෙනවා. ඒක දන්න මිනිහා දන්නවා මේ පිට හොයන්න යනවයි කියලා කියන්නේ මේ තමන්ගේ වර්තමාන චිත්තක්ෂණයට වසුරු හෙලනවා. කක්ක කරනවා. ජඩා කරගන්නවා. කවදා හරි මේක තේරුම් ගත දවසේ හිතෙනවා අපි මේ පිට හොයන තාක්කල් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒක බණේදී අහන්න ඕනේ. ධර්ම සාකච්ඡාවේදී දැනගන්න ඕනේ. ඒකට බලන්න අපේ හිත කොච්චර වර්තමානට වෛර කරනවද? වර්තමානට ගිය ගම කටුගේක දැම්මා වගේ දඬු දඬු කඳේ කැවුවා වගේ හිරගේක දැම්මා වගේ ඉන්න බෑ. නමුත් අපි සියලු ශක්තියින් සියලු හැකියාවන් තීන්දුවේ වර්තමානයේ සතුටු වෙච්ච මොහොතදී නැත්නම් වර්තමානයේ අගය කරන මොහොතකදී සමාදම් වෙන මොහොතකදී බුදුහාමුදුරුවෝ වගේම තමයි. නිවනමයි අපි මේ නිවනට දිග ඉලක්කම් කරන් හදනවා සමීකරණ හදනවා කවදද යන්නේ කියන මේ නහය යට තියෙන. ඒක තියාගෙන හැම තැනම හොය හොයා විදිනවා. ඒක මේ తాවකාලිකව ලැබෙන වර්තමාන මොහොත දිගට පැවැත්වීම තමයි නිවන කියන්නේ. ඊට විචිකිච්ඡාව සැකේ. මේ සැකේ තියෙන තාක්කල් බුදුජානකේ සඳහන් කළා තියෙන බොන්න සැප දුන්නත් බොන්න සම්පත්‍ය දුන්නත් ඕනම කෙනෙකුට යහ දේවල් මත සැක කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. අවාසනාව වෙලා තියෙන්නේ මොකද්ද? මේ මම මේ කරන්නේ සැකේ නෙවෙයි මම මේ දෙපැත්ත කල්පනා කරන් බලන්න හදන්නේ. ඒ නිසා මම මේ සංසන්දනය කරනවා කියලා අර ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචිත මේක ඥානයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ තාකල් කද්දාකත් කොට ඒවලක් නැහැ. අපි විමසුන් නෝන සඳහා කරන්නේ මේක සමතේ දන්නේ නැහැ විපස්සනා දන්නේ නැහැ ඉස්සරහට යනවත් දන්නේ නැහැ පස්සට යනවත් දන්නේ නැහැ කියලා කල්පනා කරනකොට වෙන්නේ මොකද්ද අර ලැබිච්ච දේවත් බුද්ධියක් නැහැ ඒක නිසා කවදා හෝ තේරුම් ගත්තොත් මේ ඥාණයෙන් මේ වංචනික ධර්මයක් වෙන විචිකිච්ඡාව වෙන් කරනවායි කියන එක බුදුන්ගෙන් අහලා මිසක් වෙන කවුරුත් කියලා දෙන්නේ ධර්ම සාකච්ඡාවට මිසක කවදාවත් කරගන්න බෑ ඒ නිසා මේ විචිකිච්ඡාව වෙනකොට තමන්ට අඳුන ගන්න පුළුවන්. එනයි යගොඩ. මේ විචිකිච්ඡාව ඥානයක් කියලා හිතාගත්තොත් ඉතින් ඒ මනුස්සයාට ලුණු වතුර බොන මිනිහට කවදාකවත් විපාකේ සංසිඳෙන්නේ නැතුව වගේ දිගටම විතක්ක චරිතයක් යන්න පටන් ගන්නවා. මේක උගතුන්ගේ තියෙන භයානක පිළියක්. සද්දාචරිතයට මේක නැහැ. ප්‍රඥා චර්චාවට තමයි මේක බලපන්නේ. මොකද ප්‍රඥා චර්චා දන්නවනම් විචිකිච්ඡාව වශයෙන්මගේ ඥානයේ වශයෙන් විචිකිච්ඡාව වංච කරනවා කියලා කියනකොටම කතා කරලා කියන්නේ ඕකේ කදාකත් අනකට යන්න බෑ ඔබ වර්තමාන මොහොතේ හිටපන්. එන්න මේ විදිහට මේ එක එක නීවරණ ධර්මක තියෙන දසණ්ඩාල ගතිය. ඒක හඳුනා ගැනීමත් හඳුනාගෙන ඒකට දෙන්න තියෙන උත්තරේ නොදුන්නොත් වෙන වදයක් නැත්නම් නොදුන්නොත් වෙන කරදරයක් දන්නවනම් යෝගාවචරයට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ පුදුමාකාර වටිනාකමක් දෙන්නේ කියලා. මේකට මොකද පිට කායිමත් උත්තර නෑ මේකට. නමුත් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ ගොඩක් අදාළ විවසනා පැත්තට. මේකේ තියෙන වංචනික ස්වභාවය. මේ ඉස්ලාම් කියපු කාමච්ඡන්දය කාමාශාව මෛත්‍රී ස්වරූපයෙන් වංච කරනවා. උගදෙනෙක් මෛත්‍රී කරනවා කියලා කරන්නේ කාමච්ඡන්දයට පෝරදානයි. බොහෝම කලාතුරකින් තමයි දන්නේ මේ මෛත්‍රී කරගෙන ගියාම අන්තිමට කාමච්ඡන්දේ කෙලවර වෙනවා. ඒ නිසා මෛත්‍රී කරන්න ඕනේ මෛත්‍රී බේත ඕන අයට විතරයි. නැති අයට දන්නේ නැතුව නිකන් හම්බ වෙනකොට මෛත්‍රී කරන්න ගියාම ඒකට හොඳම ප්‍රශ්න වෙනවා මේවා කිව්වහම නමුත් කියන්න පුළුවන් බටහිර මානසික විද්‍යාව හැටියට මේක එක්කනාගේ මානසික රෝග වලට අහුම්කම් දෙන්න යනවා කවුන්සලින් කරනවා ප්‍රී ඇසෝසියේෂන් කරනවා කියලා එකක් තියෙනවනේ ඇසෝසියේෂන් කියලා ධනීප වෙච්ච ගමන් එයා ප්‍රේම කරන්න පටන් ගන්නවා හීලින් කරන්න ගිය ඕන කෙනෙකුට බලන්න කිසිම කෙනෙකුට පුළුවන් කාන්තාවන් හීල් කරන්න ෂෝක් එකට හැබැයි හීල් වෙච්ච පස්සේ පීසියක් කරහද බඳින්න වෙනවා භයානකයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා කියලා තියෙන පරිසංගයන් මේ හීලින් එක හරහා යන්නේ කාමයක්. මම කියන්නේ මේක වැරදි කියලා. නමුත් දන්නවනම් බුදුහාමුදුරේ විතර හොඳ හීල කෙනෙක් කවුරක්වත් නැහැ. කටචරාව ආවේ හිලුෙල්ලි. බුදුරජාණන් හීල් කරේ ප්‍රසිද්ධි නංගී සීලව ගැනීම කිව්වා. එච්චරයි. අර දරුව නැති වුණාට ස්වාමියා නැති වුණාට අම්මලා ගත්තා මරුණාට හෙළුවෙන් හිටියට සිය පිටවන්න පුළුවන්. ඒ නිසා අද වෙස්ට් එකේ උගන්වනවා සයිකෝതെරපි without the self කියලා පාඩම. මුළු සයිකෝതെරපි එකම selfish. ආත්මේ පදනම් කරගත්ත දිව්‍යන් වංශේ පදනම් කරගත්ත උහුරියම. දැන් ඉන්නවා බටහිරේ බටහිර જાතියින් මානසික මේ සතිය පිහිටුවලා ඒ මුළු විද්‍යාවෙම තියෙන පුස්ස තේරුම් අරගෙන දැන් කියනවා පුළුවන් සයිකෝതെරපි එකක් කරන්න self එක නැතුව. එදාට තමයි යාට පුළුවන් වෙන මිනිස්සෙක් ආශාක්ෂය කරන ඥාණයට යන්නේ. ඔය වෙස්ට් එකේ තියෙන සෝකිතීමෙන් කවදාකවත් ගුරාවත් ගෝලයාවත් හොඳ තැනකට ගියයි කියලා අහලවත් තියෙනවා. මේක යන්නේ මේ කාමච්ඡන්දේ ස්වરૂපෙන් මෛත්‍රී වැඩ කරන්න පටන් ගන්නවා. ව්‍යාපාදයේ ස්වરૂපෙන් ද්වේෂය කරුණා ස්වરૂපෙන් ව්‍යාපාද වැඩ කරන්න පටන් ගන්නවා. අපි මේක එකන අනුකම්පා කරන්න පැනලා දෙන්න උත්සාහ කරන්නේ වර්තමාන මොහොතට ද්වේෂ කරලා තමන් හොඳ කර්මවන්ත කෙනෙක් මට අරක පුළුවන් මේක පුළුවන් කියලා අනුන්ගේ පව් කොන්තරක් බාර අර ගන්නවා ඉතින් හැන්ද වෙනකන් ඒ වැඩ කර කර ඉන්නවා නමුත් අපේ තේරවාදී මේ වංචනික ධර්ම 30 ගණක් අඳුරගෙන තියෙනවා නමුත් නැත කාලේ ඉතිහාසයේ බුද්ධ ධර්මයේ මේවා කතා කරන්නේ නැතුව අතහැරලා මොකද මෛත්‍රිය ගහන තමයි ඉස්සර කරගෙන යන්න හදන්නේ කරුණා භාවනා ඉස්සර කරගෙන යන්න හදනවා මේකේ ආදීනව දන්නේ මේව අනික් ගමන කැරකිලා හැවිලෙල වංචනික ධර්මයක් වශයෙන් නීවරණයක් විදිහට වැඩ කරන බව දන්නේ ඒ නිසා උද්දච්ච කුච්චේ වැඩ කරනවා විචිකිච්ඡා වැඩ කරනවා ප්‍රඥා ස්වરૂපේ උද්දච්ච කුච්චේ අතීතනාගත සැලසුම් කිරීම වැඩ කරනවා වර්තමාන කරන ද්වේෂයක් වශයෙන් ඒ නිසා Taman ළඟට එනකොට කාමච්ඡන්දියාවත් ඒක දැනගත්තොත් ඒකේ කිසිම අකුසලයක් නැහැ මේ මයි ළඟ තියෙන කාමච්ඡන්ද විවිධ අරමුණු දිගේ දුවන ගතිය. ඔකට උත්තරේ තමයි ඒ කාර්මුණක ඉන්න ගතිය. විවිධ අරමුණු දිගේ දිවීම ණයක්. විවිධ අරමුණු දිගේ දීම තමයි වතුර භාජනයේ වර්ණ ගැන්වීම. දර්ශනයේ අවුල් කිරීමක්. ඒ නිසා මට කරන්න තියෙන්නේ මොකක් හරි පොදු තනි අරමුණක තියාගෙන ඉන්න එකයි. ඔකට නූල් බැඳලවත්, වස් කවි කියලාවත්, සෙත් කවි කියලාවත්, දානෙ තිලවත්, සිල්ලා කලවත් හරියන්නේ නැහැ. කාමච්ඡන්දේ නෝන කාමච්ඡන්දේ වශයෙන් දැනගන්න නම් සාකච්ඡාවකින් තොරව කොහොමද කරන්නේ? අපිට පුළුවන් වෙයි කියලා හිතනවා මේ ඉන්නේ කාමච්ඡන්ද කියලා මොකෝ ඩෙන්ටි කාඩ් එකයි ඇඩ්‍රස් කාඩ් එකයි දීලා ඉන්නේ නැහැ අපි ළඟට එනකොට. එන්නේ වංචනික ස්වරූපේ. ඒක අඳුන ගන්න අපිට එන දේවල් අපි ප්‍රසිද්ධිය සාකච්ඡා කරනකොට මේ එක එකක තියෙන වංචනික ස්වරූපේ. ඉතින් ඒක වගේම තමයි අපිට මේ ජීවිතය ගත කරනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඊවරණයෙන් තොරව ගත කරන්න බෑ. ඒක හිතන්නත් එපා. අපිට ඕනේ කරලා තියෙන්නේ මේ මේ ඉන්න පුළුවන් බව නැත්නම් නීවරණතාවකාලිකව අයින් කරන්න පුළුවන් බව. ඒක පරෝපදේශ රහිතව මටම කළ හැක්කක් බව. මේ දේ කරන්න නම් වෙච්ච වැරදි ටික සාකච්ඡා කරලා ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡාමව සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරන්න කරන්න ආයත් මේ පාඩම ලබන්න නම් නීවරණ එන්න ඕනේ. දැන් මම මේ කියන එක තේරෙනවද කියලා. නීවරණ නැතුව කොහොමද පාඩම ඉගෙන ගන්නේ? අපි විභාගයට කියලා ප්‍රශ්න පත්‍රය දුන්නාට පස්සේ මේ එක්ෂමයට වයින් පටන් අරගත්තොත් මේ මම හොඳට ඉගෙන ගත්ත කෙනා මට මොකද ප්‍රශ්න දෙන්නේ කියලා. ඒක හරියන්නේ අපි ප්‍රශ්න පත්‍රය හොඳට කියලා උත්තර දුන්නොත් පාස් වෙනවා. ප්‍රශ්න පත්‍රය අයින් කළා හරියන්නේ නැහැ. අන්තිම කීයට හැකිද මේ මට ලේසි ප්‍රශ්න ටිකක් දීමු ගාව අමාරුයි කීයට හැකියි විභාගයට කියලා. නැත්නම් ක්‍රිකට් ගහන්න කියලා කීයට මට හොඳ ලේසි බෝල ටිකක් වන්න මම සෙන්චරියක් ගන්න හිතනවා කියලා අනිත් පැත්තට කියන්න බෑ. ඌ ගහන ගහන අමාරු බෝලි නෑල්ලලල පුළුවන් වෙලාවට අදින එකයි තියෙන්නේ. මේක හිතනවා යෝගාවචර මේක බුදුහාමුදුරුවෝ කියලා කියලා දෙයි කියලා. බුදුහාමුදුරුවෝ ඔය කිරිපෝ පයින්න වෙලාවක් නෑ උන්වහන්සේ බෝල ධර්ම පෙන්නලා තියෙනවා. තමන්ගේ අත්තරදි ටික විතරමයි බුදුමගේ උදව් කරන්නේ. තමන්ගේ අත්තරදි ටික විතරමයි තමන්ට ගුරුවරයෙක් වෙන්නේ. ඉතින් ඒක හයිය අතිශය වෙලාව කරගන්න නැතුව. ඔය හැදෙර ගිහිල්ලා මරෑදේදී ළඩ වුණාට පස්සේ කවද කරන්නේ? එතකොට මේ ස්පාසාවක් නැහැනේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ හොඳ ආයියත් තියෙන වෙලාවට පෙන්කෙලියටම කල්පනායි. ඊට හොඳට මේ ඉදරම් ප්‍රණීත වෙලාවේදී අපිට මේ වෙලා මාති පැවිෂතර මදි කාමයේ බුද්ධ වේදී. කාමයේ බුද්ධ විඳින ස්වරූපෙන් එනකොට ඉදරම් දෙරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පොඩි බැඳගෙන ඇක්සලරේට් කරගෙන යන්න හදනවා ආසරක්ෂේ ඥානෙට. වම තිනකොට දකුණ යන්නේ. උතුර වළනකොට දකුණ පේන්නේ. ඉතින් කියනවා ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක් නැද්ද කියලා. නමුත් මේකේ මේකේ විහිළුව දැක්කොත් ජීවිතයක් සකස් කරලා තියෙන හැටි, මාය අපිට හැම දීලා තියෙන හැටි. නමුත් මේක ඥාණයෙන් දැකගත්තොත් මේක කපන්න පුළුවන් ක්‍රමයක්. ඒ සඳහා සජීවී බුදුරජාණන් වහන්සේ පුංචි උපදේශ පවා සවිස්තරව දීලා තියෙන එකක් ක්‍රියාත්මක කරලා බලන එක ඇස්පනා අපිට පේන කොටක්. යෝගාවචර ජීවිතේ පේන පටන් ගන්න මේ ශාසනය බබළුවන්න නැත්නම් ශාසනයෙන් බැබිලෙන ජීවිතයක් මට තියෙන්නේ. මගේ තියෙන කාමච්ඡන්දේ ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ඒක මනුස්සකම. මගේ තියෙන ද්වේෂය මෙහෙම ගැටෙනකොට තියෙන්න ඕන නමුත් ඒ ද්වේෂය එනකොටම හොඳට හතරගත්ත නෙල්ලිගෙඩියක් වගේ බලලා මේකේ තියෙන නුරුස්නා ගතිය මේකේ තියෙන තමන්ට දෙස් දෙන ගතිය. මේකේ තියෙන අනුන්ට වැරදි හොයන ගතිය. මේකේ සියල්ල අංග සම්පූර්ණ වෙන්නේ නැති ගතියක්. නෙත් නැති ගතිය තරහක් මේකේ තියෙන කියලා දකින්න නම් අස්පනාට ද්වේෂය තියෙන්න බෑ. නැත්නම් කාගයක් වෙන ද්වේෂය අපිට පුළුවන් ද අපේ පරිශෙන් ලක් කරන්න. එහෙම නැත්නම් ගිය ඊයේ වෙච්ච දෝෂය අපිට පරිශෙන් ලක් කරන්න බෑ. හිතේන්න තියෙන ද්වේෂය ගන්නත් බෑ. ද්වේෂය අස්පනාවිට තියෙද්දී අපි ද්වේෂෙ ද්වේෂ කිරුවොත් කවදාද යෝගාවචරයක් වෙන්නේ? ද්වේෂයට ද්වේෂ කරන්න ගත්තොත් බෑ. ඉතින් ඒ නිසා සමත භාවනාවේදී මේ සමතය පිළියම කරගන්න ඒවල තියෙන වංචනික ස්වභාව අපේ හිතේ තියෙන චපල ගති අපේ හිතේ තියෙන ෂට ගති අපේ හිතේ තියෙන මායා ගති විස්තර වෙලා තියෙනේම දන්න කෙනෙක්ට සාකච්ඡා කරලා තමයි ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි මේක ඇත්තටම අස්පනා අපිට ලේපිට කෙලස් අල්ලගන්න වෙලාව කියලා තේරුම් අරගන්න ගත්තොත් ඒ කෙනාට ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ගෘහ ජීවිතයක් ගත කරත් පැවිදි වුණත් අරන්නේ හිටියත් ගමේ හිටියත් එච්චර තද බල වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ හිතාගෙන ඉන්නවා නෑ නෑ අරන්නේ ගත වෙලා පැවිදි වුණාට පස්සේ ගන්න ඔක්කොම ස්කෝලර්ෂිප් එකට වගේ හම් වෙයි පැකට් එක පිටින්ම කියලා. අනේ අරන්නේ වල හාමුදුරු පිස්සු කෙලින් නැටි ඕගොල්ලෝ දන්නවනම් මම මේ දෙකක්ම දැනගෙන කතා කරන්නේ. මුන්ද වෙලාවට මගේ ජීවිතේ උනේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට හතර දෙනෙක් හිටියා ගිහියත් බොහෝම බොහෝ නිහතමානී ජීවිත ගත කරන උගා උගා කිසි විදිහට බුද්ධ ධර්ම කියලා කියන්නේ නැති අත්ව ටිකක් හම්බ වෙලා කිව්වා මේක ආර්ය පරිශ්‍රණයක් වශයෙන් කරනවා මිසක ආගමක් වශයෙන් කරන්න එපා කෙරුවොත් කැවෙනවා කෙරුවොත් වහා ඒකට අනුන්ට පම්පුම්බන්න හදනවා, පෙන්වන්න හදනවා, කමහන්න හදනවා. මේ නිකන් කරගෙන යන් ওই තියෙන පව සේරම පොහොරකට පොහොරකට ගන්න පුළුවන්. කකතහ කරන්න යන්න එපා. උදේ එනකොට බලපන්. පැවිදි වෙන්න හදනකොට මත්වයි පාපා පැවිදි වෙන්න එපා. පැවිදි වෙච්ච ගමන් ඕක අහුලක් වෙනවා. jiggerම භාවනා කරගමන් පැවිදි වුණත් එකයි නැති වුණත් එකයි ගන්න යනකම් භාවනා කරපන් කියලා. මට හම්බුණා ඉතාමත්ම කාර්යබහුල. මගේ ජීවිතේ හොඳටම අභිවෘද්ධිය ගැන හිතන රාගයේ තියෙන වටිනා වෙලාවක මේ සතියත් එක්ක ජීවත් වෙනවා. අවුරුදු 26 ඉඳලා 36 වෙනකම් වගේ ඔක්කොම කරන්න තියෙන පිස්සු කෙලිනවා. බලාන ඉන්නවා මේ මොකක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම තමයි කරන්නේ. මම තමයි ආශිස්වාද ආශිංසනත් ලබන්නේ. මම තමයි දුක් විඳින්නේ. නමුත් මේක සතිය පැත්තේ බලාන ඉන්නකොට මේ ඕන කෙනෙකුගේ තියෙන ප්‍රශ්නයක්. මට තේරුම් ගන්න පුළුවන් මොකද මම වැඩේට අහුවෙලා තියෙන්නේ. මම සුද්ධවන්ත බවලකින් ආපු සුද්ධවන්තෙක් නෙවෙයි. නමුත් ඒ ඇතිවිච්ච දුර්ලභකම් ඇතිවිච්ච කියන නීවරණ ධර්ම හොඳටම පොතේ තියෙනට වඩා සජීවීව දකින්ද පෙන්නලා දෙනකොටම ඒ මට ඇසුරට හම්බෙච්ච කට්ටිය ප්‍රශ්නේ පැන යන්න එපා ප්‍රශ්නෙට මුණ දීවා. කල්ලකට ආගත්තත් කරනකොට කල් තියෙනවා. ප්‍රශ්නේ පැනලා යන්න උත්සාහ කළොත් වෙන්නේ හැමදාම කල්දැවීම තමයි. ඒක නිසා උගෝ දෙනෙක් හිතාන ඉන්නවා මේකට වෙනමම තැනක් වෙනමම පහසුකමක් ලැබෙයි කියලා මේ සංසාරේ කිසිම තැනක මේ වැඩිට පහසුවක් නැහැ. සංසාරේ හැම තැනකම එක ගානට කෙලෙස්. කිසිම තැනකට කියලා තමන් කරපු කර්මෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා අපිට දැන් තියෙන තැන තමයි හොඳම තැන කියලා පටන් ගත්තාම අපි යමක් කරાવી ඒ වැඩේ හරියනකොට මේට වඩා හොඳ තැනකට ඉබේම තල්ලු. ඒකට කියනවා ධර්මයේ කියන ඕපනයික ගතිය කියලා. ඕපනයික ගතියට යන්න නම් දැන් මම ඉන්නේ උත්තරම තැනක කියලා හිතා ගන්න ඕනේ. මම කියන්නේ මාන්නෙට නෙවෙයි වැඩේට ඇති ඔක්කොම මයි ළඟ තියෙනවා. මේ නෑ බෑ කියන එකට කවදාහක්වත් බෑ. දැන් මේ කියන එක ඇති. අපි දැනට ධර්ම ශ්‍රවණයේ තියෙනවා. අපිට ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. අපිට පුළු පුළුවන් වෙලාව අපිට සමතේ ටික ටික වඩා ගත්තාම ඒකේ ඩිංගිත්තක හරි දියුණුවක් පේන්න තියෙනවා නම් හිතා ගන්න අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සාසනයක. මේ ආච්චිම්ම ආය මනමාලියක් කරන්න බෑ. ඒක හදන්නත් බෑ. අපිට තියෙන ওই තියෙනකෙන් වැඩ ගන්න එක විතරයි. ගොඩ දෙනෙක් සාසනට ගිය කට්ටිය මේක පර්ෆෙක්ට් කරන්න. ඒක ඒක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ දැනටම ධර්මයේ තියෙනවා. ඒක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනකොට මේ සමතය එහෙම නැත්නම් මේ සමාධිය චින්ත මාත්‍ර වශයෙන් එතන එතන එන සමාධිය නම් අපි ඒක විපස්සනාට පාදක කරනවා. එතකොට සමාධියකට සමවැදිලා නැත්නම් ආනාපාන සතියට හෝ කෂිනකට හෝ සමවැදිලා මේ නීවරණයෙන් තොරව අර්පණා වශයෙන් ගත කරන එකට සමත සමාධිය කියලා කියනවා. මේ දෙකේම කරන්නේ එකම කෘත්‍යය. චනමාත්‍ර සමාධිය අපි විපස්සනාට පාදක කරගන්න සමාධිය ඒ ඒ චිත්තක්ෂණේ නීවරණ නැති බව පෙන්ලා දුන්නට ඊගා චිත්තක්ෂණේ නීවරණ එන්න පුළුවන්. නමුත් මේ නීවරණ ආවට ඒක ස්ථිරහණියක් කරන්නේ ආයෙත් අයින් කරනවා. සමත සමාධියේදී නියසයි සමාධියකට ගියාට පස්සේ සමාධිය විනාඩි 10 15 20 සමාධි පැය දෙක එක දිගට ඉන්න පුළුවන් ඒක හරියට කියනවා ඔපරේෂන් කරන්න ගිහිල්ලා ලෝකල් ඇනස්තීසියා දෙන්න පුළුවන් නැත්නම් ටෝටල් ඇනස්තීසියා දෙන්න පුළුවන් ලෝකල් අනස්සියට ඉපන්තු වල තියෙන ගණ විතරයි හිරිවට්ටන්නේ කපන්න පුළුවන්. ඔපරේෂන් එක බරපතල නම් මුළු ඇඟම හිරිවට්ටන්න. විපස්සනා ක්‍රමේ නිකන් ওই ලෝකල් අනස්සියා ගිහලා ඔපරේෂන් එක කරනවා. සමතේදී මුළු ඇඟම හිරිවට්ටනවා. ඉතින් මේ දෙකම දක්ෂ සර්ජන් කෙනෙක් ගන්නවා කොයි එකද කොයි වෙලාවෙ කරන්නේ. ඔක්කොටම මුළු ඇඟම හිරිවට්ටන්න බෑ. ඔක්කොටම ලෝකල් කරන්නත් බෑ. මේ ළඟදී ලංකාවේ මේ රහතන් වහන්සේ නමක් පහළ වෙලා තියෙනවා. හරියට එනවා දැන් ලංකාවේ. හරියට. මේ හාමුදුරුවෝ මේ ඉතින් පිටිට යනවා බාද ලොරි ආවා ගන්න බස් අරගෙන යනවා. අර මන් දන්න මහත්තයෙක් කිව්වා මේ හාමුදුරුවෝ මේ කොළඹට ඇවිල්ලා තියෙනවා ඈ ඔපරේෂන් කරන්න. දුස්තර මහත්තයගලු එහකොට ගන්න බෑ ඔපරේෂන් කරන්න කියලා. ඊට පස්සේ කොළඹ මහත්තයෝ මාව සම්පූර්ණයෙන් මේ හිරිවට්ටන්න මට හරිය බයයි කිව්වලු එහා විතරක් හිරිවට්ටලා කපන්නකොට. රහතන් වහන්සේ අර මහත්ය පහින් අහනවා සාන්ත රහතන් වහන්සේලාට බය තියෙනවා කියලා. ඉතින් මම කෝ උඹට රහතන් වහන්සේනේ මම කිව්වේ නෑනේ. උඹම රහතන් වහන්සේ කරලා උඹම බයි. ඊයේ තමයි මේ භාවනා ජීවිතයේ මේ එක එකන එක එක කතා කතා කරන. එක එක භාවනා කරපුවා නෙවෙයි. භාවනා කරපු කෙනෙක් කවදාකවත් එහෙම කලබලයක් නැහැ. ඒකට කියන්නේ මේ දේවල් ලැබෙන්න තියෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ හම් වෙච්ච පදනම තේරුම් ගන්න. ඒ උපරිම ප්‍රයෝජන ගන්න අවස්තික වටිනාකම තේරුම් ගන්න. ආවල් දෙන්නේ නැහැ කියන කෙනෙක් එක්ක ඇසුරවත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට අසවල් දෙන්නේ නැහැ. අසවල් දෙන්නේ මදි කියන කෙනෙක් කාලා කන්නේ. ඕනියම කැඹිරිල්ලක්. හම්බෙච්ච සම්පත්තිය සුවසේ ජීවත් වෙන තම්බියකුණක් කරන්නේ. ඒකට යන්න පුළුවන්. නිසා භාවනා කරන්න එනකොට දැනගන්න පුළුවන් කවුද ආශ්‍රය කරන්න ඕනේ කවුද නැත්තේ. මේ භාවනාව දන්නේ නැති කෙනා කොයි වෙලාවෙත් චරුචුරු නෑ බෑ අමාරුකම් තමයි එළුව බෑ බෑ ගන්න. පැත්ත කරගෙන. කවදාකවත් හානියක් වෙන්නේ නැහැ. හැකි සංඥාව තියෙන යම් කියන කෙනෙක් යන්න කදාකත් කරදි. ඒසා බුදුජානකේ කර්ණේ මෙත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. කරණියන් අත්ත කුසලයේන යන්තම් සම්පතම් පදං අபிසමෙච්ච. තමන්ගේ සාන්තිපදේ ලැබවීමට ලැබීම සඳහා අර්ථ කුසලයේ කරන්නා වූ කෙනා විසින් පළවෙනි ගුණය තමයි සක්කෝ හැකි සංඥා. හැකි සංඥාව නැතුව නෑ කියන කෙනෙක් එක්ක හිටියොත් ඉබේම එළෙඩේ ගොවෙනවා. ඒක නිසා මේ නෑදෑයෝ කියලා කියන්නේ නෑ බෑ කියන කට්ටියට. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. කොයි වෙලාවත් සූරකෑම තමයි කරන්නේ. ඉන්ජාන තරහ වෙන්න එපා. මට ඔයගොල්ලන්ට වැඩි හොඳ නෑ දැන් කණ්ඩායමක් කියලා. ඒගොල්ලන්ට එනවා ඒගොල්ලත් බනීමට. ඒවත් අයින් කෙරුවයි කියලා කිසි වැරද්දක් වෙන්නේ නෑ. ඉතින් තාවකාලික පරිකමන පොඩ්ඩක් අයින් කරන්න බැරි නම් ඉතින් අපි මොකක්ද මේ බදාගෙන ඉන්නේ. අපි කොහොමවත් මැරෙනකොට අයින් කරන්න වෙනවා. නිසා ඒක తాවකාලික පදනම හරි කරලා ඒ වෙනුවට ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා හරහා තද බල ධානයක් නැති වුණාට තද බල සමතයක් නැති වුණාට අරමුණක රූප කර්මස්ථානක එක තප්පරයකට එක චිත්තක්ෂණයකට එක විනාඩියකට ටිකක් පවත්න්න පුළුවන් නම් ඔච්චරයි පිටකොන්ද වෙලා තියෙන්නේ. ඔච්චරයි අපේ පෞරුෂත්වය කියන්නේ. අනික මොන ශිල්ප දැක්වත් මේකට හරියන්නේ නැහැ බුදු දනසේ නිසා කියනවා සංග්‍රාමයේ 1000ක් ඔබ දිනන්න පුළුවන්. නමුත් ඔබේ හිත දිනා ගන්න බැන්න ඔබ පරාද. ඒ නිසා සංග්‍රාමයේ 1000ක් දිනුනටදී හොඳයි ඔබේ හිතේ මේ නන්නත්තර වෙච්ච හිතවිලි ටික මේ චෛතසික ටික ගොනු කරගන්න පුළුවන් වෙච්ච දවසේ මුද්‍රජානංශිකර පුංචි සන්තෝෂයක් දෙනවා. අතවාසියක් දෙනවා. මොකද්ද කියනවා? ඒ සමතයේදී නිවන ටික අයින් වෙච්චාම තමන්ට නිර්ාමිෂ සුඛය කියන එකක් හම්බ වෙනවා. ඒකට කියනවා නෙක්ඛම්මසිත සුඛය කියලා. අපි සාමාන්‍ය ලෝකයේ සුඛය හොයන්නේ ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සලා, නාසයට ගඳ සුවඳ දීලා, දිවට රසම සෝරු දීලා, කයට පහස දීලා, හිතට හිතවිලි දීලා. ධානයේදී ඇහත් නැහැ රූපත් නැහැ. ශබ්දත් නැහැ කනත් නැහැ. නාසයත් නැහැ ගඳත් නැහැ. ජීවත් නැහැ රසත් නැහැ. අඩු ගන්න ඉන්න බව කයක් දන්නේ නැහැ. අරමුණක් නැහැ. හිතවිලිත් නැහැ. බුදුජානකනේ සියල්ල නැත්තන හම් වෙන දේ දෙවියෝ තීර්ෂා කරනවා. ජීවියෝ තීර්ෂා කරනවා මොකද ඒගොල්ලෝ සැප විඳින්නේ බාහිර දෙයක් මත. බුදුජානක කියන මේ නිර්ආමිෂ සුඛය විඳින්න නැතුව මේ ජීවිතේ හමාර කරන්න සිද්ධ වුණොත් මොකද්ද මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය ඇති වෙන්නේ. නමුත් ලක්ෂෙන් කීයෙන් කී දෙනා අඩු ගන්න මේ නිර්ආමිෂ සුඛය කියන වචනේවත් අහලා තියෙනවා. කීයෙන් කී දෙනාද මේක බුද්ධ විදින්නේ කීයෙන් කී දෙනාද ඒක සමාදන් වෙන්නේ කීයෙන් කී දෙනාද ඒක අගේ කරන්නේ මේක අන්ධ භූත ලෝකයක් අපේ දෙමව්පිය අපේ ගුරුවරු දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විද්‍යාඥයෝ පුළුවන් තරම් රූප පුළුවන් තරම් එකතු කරපන් ඇත් දෙකෙන් මේ කටත් අරගෙන රූප බලපන් ලස්සනව බලනකොට නිකම්ම කට ඇරනවනේ ඒ වෙනතම් පුළුවන් තරම් මියුසික් සංගීතය දාගනි. ඒක තමයි ඒක තමයි ජල ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම පොහොසත්කම වයින් දෙයි. ගන්ධ සුවඳ කාශ්මීරෙන් හරි ගමන් නැහැ ඉනල ඇඟිලි ගඳ තියෙනක ප්‍රශ්නයක් නෑ පිට ලතු උලලා ඔපදාලා සුවඳ කරගන්න. උඟක් ගඳ කට්ටිය තමයි උඟක් සුවඳ හොයන්නේ. ඒ වගේම කාලා ඉවර කරන්න ඉවරයක් නැහැ. උද්දී ඉඳලා හැන්ද වෙනකම් පාටි. අර කෑම මේ කෑම දැන් ගිහලා බලන්න ලංකාවේ තවමක එක එක જાති හොටල්. දවසින් දවස වැඩි වෙනවා. සිංගප්පූරුවේ වැඩියෝ කැමරට බිමට රුසියෝ කියලා ඉවරයක් නැහැ. ඒ දේශපාලනඥයන් අපිට ගමක් ගමක් කාලේ වාසිය අපි පීට්සා හට් එකක් දාලා දෙනවා. ඔන්න අපිට ඡන්ද දෙන්න. ඔන්න දේශපාලනඥයෝ අපිට දෙන දෙයි. ඊට පස්සේ සුඛෝපභෝගී යාන වාහනේ දුම් විකුම් කොට්ටමෙට දවසින් දවස මොඩල්ස් මාරු කර කර දෙනකොට අපි හිතනවාද මේ ඒගොල්ලෝ මේ අපිට සුභසිද්ධිය දෙන්න මේ හදලා දෙන්නේ කියලා. මේ අපි සුඛීටද ඔය මේ සුඛෝපභෝගී දේවල් හදලා දෙන්නේ. ඒ වගේ මේ විවිධ ක්‍රමහරා අපේ හිතට පෝන විෂ පොඩි දරුවෙක් පොඩ්ඩක් හිතන්නකෝ. අවවරණක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක බලන මේ නිර්ආමිෂ සුඛය කියන સંદર્ભය පවා ඒ සංකල්පය පවා කොච්චරක් මිනිස්යාගේ මනසකම උසස් කරනවා. ඒකට ඉන්න බෑ සීල ශික්ෂාව නැතුව මේ සමාධි ශික්ෂාව නැතුව. ඒකට ඉන්න බෑ ධර්ම ශ්‍රවණය නැතුව ධර්ම සාකච්ඡා නැතුව. කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේ ආගය කරනවා නම් ඒකට නාවත් ඒකට උත්සාහ කළත් වටිනවා කියලා. ඒ සඳහා උත්සාහ කළත් වරිනවා. මොකද ඒ තමන්ගේ ස්වච්ඡන්දයෙන් කරන දෙයක්. කවදාකවත් කාටවත් ධානයක් දක්කන්න බෑ. හරක් දක්කන වගේ ධානයකට දක්කන්න බෑ. තමන්ට දැක ගන්න පුළුවන්. ඒ නිසා මෙවට යනකොට යනකොට තමයි තමන්ගේ වැඩ මම මගේ වැඩේ කරගන්නවා කියන එක ආත්මාර්ථකාමී ගතියක් පේන්නේ. මේ බණ භාවනා කරන කටියට හරියට චෝදනා කරනවා මේ තමන්ගේ විමුක්තිය විතරක් හොයන ආත්මార్థකාමී කියලා. ඒ මනුස්සයා සත්තු මරන්නේ නැහනේ. මෙසේ හොරකම් කරන්නේ නැහනේ. ඒ මනුස්සයා මේ ඔය කියන සමාජ විද්‍යාඥයෝ ඒ කාමීත්‍යචාරය කරන්නේ නැහැ. ඒ මනුස්සයා බොරු කියලා නිසචන පරිසවචන කියන්නේ නැහැ. ඒ මනුස්සයා මත් වෙන්නේ නැහැ. මේක සමාජ ධර්මනේ. තම සමාජශීලී කට්ටිය කියන්නේ මේ භාවනා කරන එක නා තමන්ගේ විමුක්තිය විතරක් හොයාගෙන යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපේ පැත්තේ ඉන්නේ. දැන් කියනවා මේ චිත්තක්ෂණයක හෝ අපේ හිත ඒකෝදී වුණොත් සමාධිගත වුණොත් ජීවරණ අයි වුණොත් ඒකට වෙන කවුරක්වත් ඇවිල්ලා කියන්න ඕනේ ඕක තමයි පුතේ ඊගාමස සැපේ කියලා මේ මිනිස්යාට විඳිනවා ඒත් එක්කම දැනෙන. ඒ දැනීම දිදුලන්නේ ප්‍රකට වෙන්නේ ධර්ම සාකච්ඡා කරපු කෙනාට විතරයි. එහෙම නැත්නම් අවුරුදු 6 වෙනි ඉස්සෙල්ලා හැම දරුවෙක්ම ඉන්නේ ඔන්න වගේ තාම පිවිතුරු මනසකේ දරුවා දන්නේ නැහැ. ආනිසංසයක් නැහැ. දැන් තර්ක කරලා පරද්දන්න පුළුවන්. ධර්ම මනහල ධර්ම සාකච්ඡා කරලා මේක ලබන මිනිස්සු දන්නවා මේක අහම්බෙන් වෙච්ච අනේ ප්‍රතිපදාවෙන් මට ලැබිලා තියෙන්නේ. මේක කෙලෙස් නැතිකම ලැබිලා තියෙන්නේ. මේක ඊගාව මොහොතේ නැති වුණොත් මට ආයෙ මේක ලබා ගන්න පුළුවන්. මොකද මට ධර්ම සාකච්ඡාට ඉඩ තියෙනවා. ධර්ම දේශනාවට ඉඩ තියෙනවා. මට කරලා පුරුද්ද තියෙනවා කියලා ඒ තමන්ගෙම අත්දැකීම නැත්නම් තමන් විඳපු ටික විතරයි ඉස්සරහට උදව් වෙනවා. ඒක අපිට වයසට ගියයි කියලා මොකුත් වෙන සාරවත්කමේ සඳහන් කළා තියෙනවා. ඒ වගේ ප්‍රයත්න කරත් මිනිස්සයා නිවන් දකින්නේ ළඩ වෙච්ච දවසට කියලා. එයාට මේ සියල්ල සැප පිණිස හිටිනවා. එයාට කියනවා දැන් මට කවුරුත් නෑ කතා කරන්න මට හොඳට වේදනාව දිහා බලන්න පුළුවන් භාවනා කරන්න. අනික් මිනිස්සුන්ට ළඩ වෙච්චාම පපි වතුර ගන්න අඬනවනේ. මට කලකන්නේ නෑ මම ඔක්කොම කරා පැත්තකට දැම්මයි කියලා. ඒ යෝගාවචරයට ඒක ලොකු සාන්තියක්. මේ මයිට් එක බහනා කරන කීව දෙනෙක් පහුගිය දවස්වල ඉත්තම් භයානක අනතුරු වලට ලක් වුණා. මිනිස්සු කියනවා සාන්ත කිසිම චිත්ත වේදාවක්වත් වේදනාවක්වත් මොකක්වත්ම නැහැ මිනිස්සුන්ට හිතා ගන්න බෑ. එනමුත් ඒක හරහා ගියා. දැන්ටත් ජීවත් වෙනවා. අපි හිතන විදිහ අභාග්‍යයක් මොකුත් නැහැ. මොකද කලින් ටිකක් භාවනා කරපු නිසා. ඒ නිසා ඒක එකතු කරගෙන හිටියොත් සාමකාමී ජීවිතයකට කරදරයකදී දුමාකාර උදව්වක් වෙනවා. නමුත් ඒක කරන්න වෙන උපක්‍රම වලින් සීල උපක්‍රමයෙන් සමාධිය ලැබෙන්නේ. දාන දුන්නට සමාධිය ලැබෙන්නේ ඒ සඳහාම ප්‍රයත්න කළ යුතුයි. ඒ නිසා කාලේන කාලං සමතෝ සමතේ වැඩි යුතුයි. ඒ නිසා මේක හරියට පරිවිදේ සංනිවේදනය වෙනවනම් ඒකට යෙදිච්ච අයට මේ ධර්මය ඇහෙනකොට සතුටක් ඇති වෙනවා. මේ අවශ්‍ය දේ අපි වැරදි වැරදි හරි මෙතෙන්ට ඇවිල්ලා කරගෙන තියෙනවා ප්‍රතිඵල නොලැබුණත් අපි ඒ දිහාට හැරිලා තියෙනවා කියලා. ඉතින් ඒක කියනවා ඒ ධර්මය අහනකොට ඇති වෙන චිත්ත මනස්ස පසීදති කියලා කියනවා. තමන්ගේ හිත පහදිනවා ප්‍රතිඵල නැති වුණත් අපි යන පාරේ මේක තමයි පාර කියලා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව ශිර දිනාගේ හිත මනස් පහදින් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිර දිනාට තන සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම අපි මේක අවස්ථාවක් කරගන්නවා. සියලු දිනාට පිටපිට මේ බේස එක්තාවතා ආදී ගාථා සත්‍යහන කරන්න. ඒ අනුව මේ වැඩ පිළිවෙලට පිනින පිනි උදව්පකාර කළා වූ සංවිධානය කළා වූ සියලු දිනාටම අපි අපි එක එක්කනාගේ ඥාති වර්ගයාටත් මේ පින් ඒකාන්තයෙන්ම අත්පත් වේවා අප අපටත් මේ යන ගමනේ පරමාර්ථය පැහැදිලි වීම පිණිස පරමාර්ථය ඍජු වීම පිණිස මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියන අදහස හිතේ තියාගෙන ඊතාවතා ചാති ගාථා සජ්ජායනාවට පෙළඹෙනවා. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා ආකාසට්ටා ච බුම්මට්ටා වේදානා ප්‍රාමණිකා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 යාව නිපාන පත්‍යං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා සාදු සාදු සාදු